මේ ශිරු දිනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ කල්තබු ප්‍රශ්න තියෙනවා. අපි කල්තබු ප්‍රශ්න ආරම්භ කරමු. ඊට පස්සේ අදට ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න සභාගත කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ කලින් කැමරා නිවාසික භවනා වැඩම දැනුනේ තුන්වෙනි දවසේ ඊයේ අප ප්‍රශ්න 10ක් අයින් කරලා තිබුණා. අද දිනේ ඒ සියලුම ප්‍රශ්න එකතු ප්‍රශ්න 27ක් තියෙනවා. ගාත්‍රි ස්වාමීන් වහන්සේ පරයන්කේදී ආනාපානය වඩමින් නාසිකාග්‍රයේ හුස්ම උණුසුම් සිසිල් ලෙසත් ස්පර්ශයක් ලෙසත් වඩමින් සිටෙද්දී එක පාරටම සිත මායිමක් අතර හිරු බව දැනෙන. ඒ මායිම කුඩා පෙට්ටියක් ලෙස දැනෙන. ඒ තුළ සිත ඉතාම වේගෙන් පෙට්ටියේ පැතුම වැටෙමින් එහාට මෙහාට ගමන් කරන බව දැනෙනවා. තදබල දිස්ත්‍රිස් එකක් දැනෙන. පෙට්ටියේ මායිම් වලින් මිදී එළියට පැන ගන්න මහත් ආයාසයක් කරන බව දැනුණත් ඒ වෙලාවේ මොකක් කරගන්නද කියා හිතා ගන්නවත් බැරි තරම් වේගයෙන් හිත එළියෙන් ගමන් කරමින් තිබෙනවා. ඒ දෙස පෙට්ටියේ පිටින්නම් බලාගෙන ඉන්න බව මොහොතකට දැනෙන්න පටන් ගත්තා. නමුත් නැවතත් පෙට්ටිය ඇතුළටම වැටුණු බව දැනුණා. මේ විදියට ඉතා තද ස්ට්‍රෙස් එකකින් ඉඳගෙන විට එකපාරටම පෙට්ටියේ සීමාවල් නැති වී සිත ඊට පිටතින් තිබුණු අවකාශයට යොමුුණා. ශරීරයත් පෙට්ටිය තුළ හිරවී තිබුණු සිතත් යන දෙකම අවුල තිබූ අවකාශය තුළ පියවි ගිය බවක් දැනුණා. දෙපා බිම ගැටි තිබෙන බව හැරෙන්නට වෙන කිසිම දෙයක් නැදෙනී ගියා. ඉතාම සැනසුම් සැහැල්ලු අවකාශයේ විදියට ටිකක් වෙලා හිටියා. තවදුරටත් ඒ විදිහට නොනාකම් තිබුණ පරියන්කේ අවසාන කළ යුතු තිබුණ නිසා ඊට අවකාශයක් ලැබුණේ නැහැ. ගෞතම ස්වාමීන් වහන්සේ නැවතත් එවැනි අත්දැකීමක් ලැබුණත් ප්‍රයුක්තේ කුමක්ද? පෙට්ටියේ හිරවි සිටිනවා යන හැඟීම ආවේ කලියුතු තිබුණේ කුමක්ද? ඒ වෙලේ කලියුතු තිබුණේ කුමක්ද ගැන හිතියත් අඩි සිට අධිවේගයෙන් පැතුරේ හැපෙමින් තිබුණ නිසා මොකුත් කරගන්න පුළුවන් වේදයි විශ්වාසයක් නැහැ. ඉතින් මේක ඇත්තටම පළවෙනි වතාවට වෙනකොට නම් අපි නිකන් අසරණ අනාථ වෙන ගතියක් තියෙනවා. එක සැරයක් අත්දැක්කොත් දන්නවා. මේ මේක සීමාවකට ඇවිල්ලා ඊට පස්සේ සීමාව කඩලා යනවා. ඉතින් සීමාවක් ඇති වෙන ක්‍රමයටම තමයි සීමාව කැඩෙන්නේ. මම කල යුත්තක් නැහැ. මට තියෙන්නේ ඉවර වෙනකම් බලන්න විතරයි. අපි මෙතෙක් කල් කවදාකවත් සංසාරේ ඇති වෙච්ච සිද්ධියක් ඉවරනකම් බලලා නැහැ. උදාහරණයක් වශයෙන් කියනවනම් ආස්වාසක මුලින් ඉඳලා අග දක්වා බලන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක සීල සංස්කාර ලක්ෂණ තියෙනවා. අපිට කවදාකවත් ආස්වාසි වෙනකම් බලන්න බෑ. ප්‍රසවාසි වෙනකම් බලන්න බෑ. බලලා ඉවර වෙන්න ඉස්සෙල්ලා තව එකක් කරපයි. ඒ නිසා එකක ඉවරයක් වෙන්නේ මේක බුදු දානසේ පෙන්වන්නේ නිරෝධ සත්‍ය කියලා. තුන්වෙනි ආර්ය සත්‍යය. සංකේත කෙනෙක් දන්නවනම් මේ ඇති වෙන ඕනම සංකර දෙයක් ඒකෙන්ම ඉවර වෙනවා. අපි ඉවරෙන් ඉස්සෙල්ලා වෙනකම් කරනවා. ඉවරෙන් ඉස්සෙල්ලා නීති උපදේශ පතනවා. ඉවරෙන් ඉස්සෙල්ලා විශේෂ උපදේශ පතනවා. අර ඉවරේ સમાપ્ત වෙන්න දෙන්නේ නැහැ. කිසිම දෙයක ඉවරයක් වෙන්න දෙන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා තව එකක් පටන් ගන්නවා. ඉතින් ඒ නිසා වේලාවක විනිශ්චය ගන්න ඕනේ. යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. මම හට ගන්නා සෑරියත්තේහි නම් ඒ සියලු දේ නැති වෙන සුළුයි අපිට ඒක කරන්න බෑ ඒක ඉස්සෙල්ලා ජීවිත බය සහ කාය බය ඇති වෙනවා. කාය ජීවිත බය නිසා අපි අන්ධකාරයේ අත ගන්නවා හැමතැනම. ඒ නිසා මොකක් හරි පුංචි දෙයක් ඉවර වෙනකම් බලනවා කියන අදහසෙන් පටන් අරගන්න ඒ දෙන අත්දැකීම ජීවිතේ හැම අංශයකටම බලපාන. ඒ නිසා හටගන්න හැම දෙයක්ම කිසියම් බාහිර විරක් ප්‍රතිකාරයක් නැතුව නැති වෙනවා. හට ගැනීම සත්‍ය බලනකොට බයයි. නැවත ඒක නැති වෙන පැත්ත බැලුවොත් ඒක විසින් එක නැති වෙනවා. ඒක නිසා ටික ටික මේකට යන්න අපි නැති වෙන තැනට කිට්ටු කරන්න කඩාගෙන ආපහු වෙන්නේ නැතුව තව ටිකක් ඉන්න බලන්න. තව ටිකක් ඉන්න බලන්න. එතකොට අපි පුරුදු ඒ කලාව පුරුදු වෙනකට කියන කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන ලක්ෂ්‍ය වීම දකින්න, වැය වීම දකින්න, නිරෝධය දකින්න. එතකොට ආයේ පිටිට හිර වෙන්න බයක් නැහැ. මොකද දන්නවා ඒක ඒක විසීම ඇරෙනවා කියන්නේ. ගෞරව සම්මාස මා විද්‍යාවන් කම්පනන් වාර්තාවයි. ආනාපාන සතිය නිර්වාණ ස්ථානයේ කරන භාවනාවේ යෙදී. මුලින්ම ආස්වාසය සහ ප්‍රාස්වාසය නාසිකාග්‍රව වතුන් බව එක ඉස්පස්ස දිගවම නිරීක්ෂණය කෙරේ. විනාඩි කිහිපයක් යනකොට හුස්මේ පොඩි විදිහට නැතිවී ඉන්පසුව සුදුවේ ලයිට් කාර්ය පරාශයට ඇතුළු වන එම තත්ත්වය බොහෝ දිනාවක් වුණා. ඕකාරයකට බාහිර ශබ්ද ඇසුරට හිත ඒවා ගණන් නොවි සංයමයේ මුඛ ප්‍රතික්‍රියාවට දරසිතේ. යම් කාලයක පරාසයෙන් පසු සිතුවිලි වරින්වර පැමිණීමේ පටන් ගන්න අතර සිත ඒවාට අනුබෝධ වගේ නැත. ඒවායින් මෙපි යන සැටි දෙකකින් බලා සිටිය අතර ඒ ප්‍රධාන කෙනෙක් දක්වෝ අප නැත්තක් නොවේ. ඒ අතර පුලසිත නැවත සිපුරේ නොයති කාය පරසකින් ප්‍රේමට ඇතුළු නැතුළු ගියේ. මගේ බලන අධ්‍යක්ෂක ප්‍රවෘත්ති කන්ට්‍රෝල් කර ගැනීමට ඔබ වහන්සේගෙන් කායික උපදෙසක් පතමි. ඔබ වහන්සේ උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. අර ඉස්සලා කීපුලිමේ වගේ අපි එක දැනට කියලා හිර වෙනවා. ඒක ඉතින් උද්වේග කර විදියට හිර වෙනවා. ඊට පස්සේ ඒක නැති වෙනවා. නැතිච්ච විශාල සතුටක් කන්දක් නැගිටින පල්ලමකේ පල්ලම වැටෙන සෙල්ලමකේ කියන වගේ නැගපු කන්දේ ප්‍රමාණයට පල්ලමක් හම්බ වෙනවා. නමුත් ඒ කෙනාටම ඊගාව තද වෙන ඊගාව හිර වෙන ඊගාව පෙට්ටිය එනකන් ඒ පරියන්කේම ඉන්න පුළුවන් වුණා නම් පුදුමාකාර ආත්ම ශක්තියකට බොණ දෙන්න පුළුවන්. එතකොට ඔච්චර තදබදයක් නැතුව ඊගාව ජවනිකාව එනවා. ඊට පස්සේ තුන්ගෙන එනවා. ඊට පස්සේ හතර එනවා. පහ, හය, හත, අට, නවය එක දිගටම යන්න පටන් ගන්නවා. දැන් දෙවෙනි එක නම් කතා කරලා කියනවා. එහෙම ඇති වෙලා සාන්තිදායක තත්ත්වයක් ඇවිල්ලා ආයෙත් වෙලා ගියම ආයෙ කරදරකාරී තත්ත්වයක් වෙනවා. ආයෙ සාන්තිදායක තත්ත්වයක් වෙනවා. ඒකේ චක්‍ර දෙක තුනක් ගිය කතාවක් මේකේ තියෙනවා. ඉතින් මේ චක්‍ර දෙක තුන නෙවෙයි 10 15 20 30 40 50 ඒක පරියන්කේම යන්න අරින්න තදේම තමයි නිදහස කියන්නේ. නිදහස තමයි තදේ කියන්නේ. තදයක් නැතු නිදහසක් නැහැ, නිදහසක් නැතු තදයක් නැහැ. මේ දෙන්න එකයි. අපි මේ එකට ප්‍රිය කරන එකට අප්‍රිය කරනවා. චේතාකල් ප්‍රශ්න. දෙකම එකයි. පළවෙනි එකේදී ඒක දරා ගන්න බැරි තත්ත්වයට ගියාට ඒක පන්නගත්තට පස්සේ මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন කරලා වෙනවා. විවේකයක් ආවොත් ආතතියක් වෙනවා. ආතතියක් ආවොත් විවේකයක් වෙනවා. ඒ දෙක තන්නේ කර හේතුඵල ධර්මයක්. ඉතින් ඒක ගණන් ගන්න දෙයටපුවාම පළවෙනි කීත ගණන් ගන්න තියෙන බෑක බොහොම උද්වේග කර වෙනවා. ඊට පස්සේ ගණන් ගන්න ඊට පස්සේ තියෙනවා මේව ගණන් ගන්නව තමයි මේ අපි මේ කතා කරනවා කියන්නේ. මොකක් හරි එකක් අල්ලගෙන ඉතින් කාට හරි කියනවා. කියන්නේ උඩ යන්න බෑ. ඉතින් යාළුවෝ ගෙදර කරන කතා කරනවා අයියෝ බලන්න මට වෙච්ච දේ. ඉතින් එයා කියනවා එයා කරබන් ඉන්නවා මෙයා නතරිනවා මට වෙච්ච දේ ඔයා දන්නේ කොච්චර තමයි වැඩි දවස පුසා පුරාම අර මෙයාගේ පිට කතා කරනවා මෙයා වේග පිට රසනවා මිසක් ආ. ඕක කිව්වා කියලා ඉතින් දේකුත් දැන් කරබන් හිටපන්න. ඒකට උත්තරේ දෙවෙනි කී අහන එකට තියෙන ওই ක්‍රමයේම දිගට යන්න අරින්න. එතකොට තමයි තේරෙනවා මේක ටේල් එන්ඩ් එකට යනවා. එදාට තේරෙනවා මේ ලෝකෙට මොනවද කියලා ඇති වැඩක් තියෙනවද? මේ ලෝකේ ඉන්නේ අපිටත් වැඩිය අනාගත කට්ටිය. ඒ මිනිස්සුන්ගේ පුළුවන් දෙහිතත් සරණක් ගන්න. කියනවාට කිව්වට මේ ලෝකේ ශබ්ද දූෂණ වැඩි වීම විතරයි වෙන්නේ. ඒකට පපුව වතුට්ටියක් ගන්න ඉවසමන් පපුව වල කියලා ඉන්නේ ගයි තියෙන්නේ. ඒ ඉවරයි. මොකක්ද වෙන්නේ? වතුර නැත්නම් තලසින් ටිකක් ගා ගන්න. මොන කරන්නේ මිනිස්සු කියලා ඉපදුනට පස්සේ ඌ නැති ජීවිතයක් නැහැනේ. කියන්න ගියොත් කිලවරක්ම නැහැ. ඒ නිසා ඉස්සරහට වෙනකොට තියෙන්නේ කාගෙන ඉන්න මිසක කියන්නේ නැහැ. ඒක භාවනා විද්‍යාත්මක ඇතුව කරන්නේ. නමුත් කියමනෙන් අපි ඇති කරගත්ත දුෂ්කරතා තීරයට පටන් අර ගන්නවා මේ ලෝකේ බඹ ගාලා. සංවේදන මාධ්‍ය ජනමාධ්‍ය වන්න කරලා ඉවරයි මේකේ. නිසා කතා කරන්නේ නැතුව ඉන්න දිගට භාවනා කරනකොට හේතුඵල ධර්මයේ තේරෙන පටන් ගන්නවා. එවන් සම්මේකයි කගේ සම්මාස. පසුගිය අවුරුදු දෙකේ ඉඳි ලැබුණු පරිශාවන කටයුතු කරගෙන යන්නේ. සක්මන් භාවනාවේදී මම දැන් මෙතනදී කොට ඔසවනා ගෙනවා පටවයි සිටිනේ. ශරීරයේ බල කපෝලේ මාර්ගන අයු සමාන අවස්ථාවේ දකුණු ගමින් වේදනාව නිරීක්ෂණය කරමි. පළමු ස්ථානයේ වේදනාව සැකමත් කරන ප්‍රකාශයයි. විද සමාන අවස්ථාවේදී බුද්ධමනිය සැකම ඉදිරියේ ආපසු කර්ම ස්ථානයේ පැමිණි. සැකමෙන් පසු ආනාපානයේ හොඳ දැනෙන්නේ. ආරම්භයේ සිටම හුස්ම රැලි ඉතාම සුවඳී ඇති අතර ආශ්වාස තුළින් අපේ ඇඟට හුස්ම රැලි මේ අවස්ථාවලදී මම දැන් නැවස්තිලි යන නිසා ප්‍රශ්න නරඹයක් නැත. හුස්ම රැලි මුදලින් ගියොත් කුට පිට හැකීම ඉන්දින හැකීම තාම දැනෙන බවට හදාගන්න. ඒක තාම චුට්ටයි දෙන්නේ. ශරීරය ඉතා සැහැල්ලුයි බැඳ මිහින බවක් දැනේ. දැනුතා සැලෙන්නේ. මේ අවස්ථාවේදී ඔහේ බලා සිටීමට පටන් ගන්නේ. ශබ්ද බාධාවක් නොවේ. ශබ්ද මුදුන්ට තනිනේ. සිතුවේ ඇවිත්යයි. සංවර අවස්ථාවේදී සත්‍යයේදී සිතුවේ සමග බොරගමන්නේ. නැවත සමුකෝණ කර්මස්ථානයේ සිටේ. සංවර අවස්ථාවේ සිතුවේ නොයේදී දහරිය. නැති කරන්නේ. සංවර අවස්ථාවේ මුදියාගේ සැකලක් ඇතුළේ. කම්මැලි ගතියක්ද සමහර විට සිතට දැනේ. සිතුවිලි මම මගේ කරන ගැනීමට උත්සාහ ගනිමි. ස්වාමීන් වහන්සේ මම භාවනා කරන ආකාරයේ අනුපාඩු ඇතොත් අවබෝධ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් සුව ලැබේවා. ඔන්නේ වාර්තාකරණය හොඳයි. එක වාක්‍යයක තැනක තියෙනවා මම ඔහේ බලන්නවා කියලා ඒක නිකන් සාමාන්‍යයෙන් මේ පශ්චාත්තාප ප්‍රකාශයක්. ඔහි බලන්න කියන්නේ කරගන්න දෙයක් නැතු. නමුත් ඒක ප්‍රත්‍යත් පශ්චාත්තාපීතනක් නේ ජයග්‍රහී අවස්ථාවක්. දේවල් සිද්ධ වුණාට මට ඉතියා බලන්න ඉන්න පුළුවන්කම. බලන්න හිටියට මොකුත් කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. එනිසාකට ඔහි බලන්න කියන එක ඔහි කියන කැලේ නැත්තම් වාතාව ෂෝක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. පරිණි දිනේ පරියන්කේදී ආස්වාස ප්‍රාස්වාස අනාසී ඇතුළත දැනෙන්නේ මම මට අනාසී ඇතුළත දැනෙන්නේ උණුසුම හා සීතල නිරීක්ෂණය කෙරෙමි. ආශ්වාසයේදී සීතලත් ප්‍රශ්වාසයේදී උණුසුමත් නිරීක්ෂණය කර හැකි වෙනවා. ඇතැම් විට වාර පහක් හයක් ඇතැම් විට වඩා වැඩිද 10ට වඩා අඩු වාර ගණනක් ඇතුළත සිතේ ඇතිවන සිතුවිල්ලක් නිසා නිරීක්ෂණය මගේ හැරියයි. සිතුවිලි කීපයකින් පසු නැවත නිරීක්ෂණය මගේ හැරී ඇති බව මතක් වී නැවත අරමුණ කරා පැමිණේ. නාසය තුළ ඇතිවන ඖෂධ වෙනස් වීම පැහැදිලිව නිරීක්ෂණය වන්නට පටන් ගත් පසුව ඒ කෙමෙන් නැති වී ගොස් පැහැදිලි කර නැති යම් රිද්මයන්සේ ආස්වාස හා ප්‍රාස්වාස දැනීමට පටන් ගනී. එසේ සිදුවී ඇතැම් විට ගුණයන් 10 පමණ වෙනත් සිතුවිලි ඇතිවෙදී ඒ රිද්මයේ පමණක් දැනෙමින් පවතී. එයද යම් සිතුවිල්ලකින් හෝ ශරීරයේ වෙනත් සංවේදනයකින් සංවේදනයක් දැනීමෙන් පටන් ගැනීමෙන් පසු නොදැනී නැවත නිරීක්ෂණය මගහැරී ඇති බව වැටහියයි. පරියන්තිය වම් කකුලේ දණහිස අස වේදනාවක් නිරතුරුව පවතී. විනාඩි 10කට පමණ වරක් පාර දිගහැරීමට අවශ්‍ය වේ. වේදනාව නිසා මොනසේදීම සමාධියයි තේරුම් ගැනීම වෙන සිතුවිලි නැති අරමුණු නිරීක්ෂණය කරන අවස්ථාවයි. නින්ද සේදිසිල් වෙන්නේ. වඩා නොකෙදී වැඩි වෙලාවක් පරියන්කේ සිටින නැතිව ආශ්වාස ප්‍රාශ්වාස දැන මොහොත ගත කර ගත කරමි. දුරනි දිනේ උදේ පරියන්ක භාවනාව. පළමුව විනාඩි 15ක් පමණ සිට නොසන්සුන් වී විඩාකාර අතීත අනාගත සිතුවිලි වරහන් ඇතුලේ තිබී අදිසියම ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රේම ලෙස දැනි ඉමාරකුණේ සිට රැඳී සිටීමට පටන් ගතියි. එසේ වුණාම 40ක් පමණ තිබෙනවා. වැඩසටහනේ පරම දීර්ඝ නිරීක්ෂණය කාලයේ කාලයේ සිදුවි රහිත කරන්නේ නෑ. පොඩි සක්මන් භාවනාව කකුල් වල නැත් වේදනාවන් ගල් වලින් ඇතුළට තැබීම සහිත වේදනාව පියවර සමග වම දක්වන වශයෙන් දැනීම මෙහි කෙරේ. නමුත් වරන් සිතේ ඇතුළේ ඒ ඔස්සේ සිදුවේ. නම් වම දක්වන වශයෙන් වේදනා පුරා දැනීමද ඉසනෝපාරති නිවනාල් කරමින් සක්මනේ යෙදෙන පරිදි වේදනා විසරෝ සක්මනේ යෙදෙන ආරම්භයේ සිට පවති. නමුත් විටින් විට සිතේ ඔසේ සිත ඇදී ගොස් නැවත පසක් වීමෙන් අරමුණු කරා එයි. පරියන්කේදී වඩා අරමුණු ස්ථාවරයි. මේක ඉදිරිපත් කරනවා තියලා තියෙන ජවනිකා පහක් හයක් අහගෙන ඉන්න කෙනා මත් වෙනවා. ඒ නිසා මේ ජවනිකා වලින් විශේෂයෙන්ම ගොඩක් තියෙනවා නම් තමන්ට විශේෂයෙන් කීිත කොටස තමන්ට තමයි තේරෙන්නේ ඒක විතරක් ඉදිරිපත් කළා වார்த்தාව කෙටි කරනවනම් එතකොට අහගෙන ඉන්න කෙනාට රුචියක් එනවා. ඒ නිසා කියනවා වார்த்தා ඉදිරිපත් කරනකොට හොඳම පරියන්කේ තා හොඳම සක්මන කියන්නේ. එහෙම නැතු උඟාක් විස්තර දැම්මොත් වෙන්නේ අර හොඳ ටිකේ සාන්ද්‍රණයේ දියාරු වෙලා යන. කෙසේ නමුත් අර මුල් කොටස ලියවිලා තිනවා. මොකද්ද කම්පන වේගයක් දැනෙනවා. ඒක හිතවිලි වලින් කැඩෙනවා ආනපානෙන් කැඩුණා නැත්තම් ඒකට දන්නවා හිත කැඩුණායි කියලා මෙන්න මේ කියන මේ කම්පන චංචල ගතියක් ඒ වචන නෙමෙයි දාලා තියෙන්නේ අඳුනගන්න මේකෙන් අපිට දැනගන්න පුළුවන් මැරිලා නැහැ කියලා. මේකෙන් අපිට දැනගන්න පුළුවන් නිින්ද ගිහිල්ලා නැහැ කියලා. මේකෙන් අපිට දැනගන්න පුළුවන් සතිය තියෙනවායි කියලා. ඒ නිසා කොයි වෙලාවක හෝ ඒ චිත්‍රය අඳින කැන්වස් එක වගේ මම නැති මැරිලා නැති බවට නිඳ කියලා නැති බවට සත්‍යමත්ව ඉන්න බවට දැනගන්න හැම වෙලාවෙම යන සංඥාවක් තියෙනවා. ඒ සංඥාව තමයි අඩියම තියෙන්නේ. ඒක උඩ තමයි රූප පේනවා සද්ද ඇහෙනවා ගාධ රස පහස හිතන ඔක්කොම තියෙන්නේ. ඒ නිසා ඒකේ න්‍යායක් තියෙනවා සද්ද ඇහෙද්දිත් අර අඩියම තියෙන සංඥාව තියෙනවා. වේදනා විඳිද්දිත් ගන්ධ රස පහස විඳිත් අඩිය තියෙනවා. මේ ගන්ධ රස පහස නොබලර අඩිය තියෙන සංඥා විතරක් බලන්නේ හිටියොත් එයා දුකෙන් නිදහස් එහෙම නැත්නම් අපි චිත්‍රය අතර තියෙන කැන්වස් එක උඩනේ චිත්‍රය අඳින්නේ චිත්‍රය හරහා කැන්වස් එක බලපු දවසේ චිත්‍ර වටනාකම නැති වෙනවා චිත්‍රයේ තියෙන තණ්හාව නැති වෙනවා ඒ නිසා මේ කවුරු මොන જાතිය නටන්න හැදුවත් තමන්ගේ ජීවත් වෙන බව මැරිලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව නැතිකරන්න මොනම දුකකටවත් බෑ. ඒ නිසා ඊව ගැන කතා කරලා පැත්තක තියලා මේ හඳුනගන්න මේ අඩියම ලැබෙන මේ දේ දිග පුරාවටම දවස පුරාවටම නඩත්තු කරගෙන යන්න පුළුවන් නම් එයා මේ විෂම ලෝකේ සමහිත පවත්තන කෙනෙක් වෙනවා. කක්ක තිබුණට ගා ගන්නෑ. ඉන්නේ නිතරම මැරිලා නැතිව දැනගන්න එක විතරයි. ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද ගිල්ල නැහැ. ඉතින් ඒක පළවෙනි වතාවට වෙන් කළ හඳුන ගැනීම භාවනාදී සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ බලන්න ඒක නැති වෙලාවක් තියෙනවා. ඔය ලෝකේ තියෙන මොන අපිට ලෝක ගිනිගත්ත බෙරළුණයි කිය. ඒ මම ඉන්න බව දැන ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මම මේ මතු කරලා ගත්තේ නමුත් මේ ලියන ක්‍රමේ සංවිධානය කරන්න ලියලා Tamanට හොඳටම හොඳයි කියලා හිතන පරියන්ඛයක් සහ ශක්මනක කියන හිද්දි වැලක් දැම්මොත් උඟක් වෙලාට උසාවියේ නඩුව කල්යන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූලික කර්මස්ථානය ආනාපානයි. ආනාපානයේ සෝවි ගිරි ගොස් නිශ්චලතාවයේ පැත්තේ මේ සමහර විට ඉක්මනින් වන අතර සෑම විටම පාරමී විනාඩි තුනක කාලයක් තුළදී මේ තත්ත්වයටපත් වේ. නිශ්චලතාවයේ රෝධ පැතිකඩ මාස කීපයක් අධ්‍යයනය කර ඇත්තේ. වේදනාවන්ගේ ඇතිවීම නැතිවීම දක්වමින් වේදනාව හරහා ගිය අධ්‍යක්ෂ කීපයක් ඇත. දැන් පරියන්කේදී සමස්තය ලෙස නිරීක්ෂණය කිරීමට කිරීමට දක්වන දක්වා සමස්තය ලෙස නිරීක්ෂණය කිරීම දක්වා ප්‍රකාශනය දී ඇත. ඉන්ද්‍රිය සිත්නේ කියන වේදනීය වේදනා ශබ්ද නිශ්චිතතාවයේ සියලු සමස්තයක් ලෙස දක්වන ආනාපානයේ සූර්මගේ ස්ථානයේ දක්නට ලෙස තබා ගැනීම. එය අන්දරින් වල වඩා සැහැල්ලුයි. ආලෝකවත්ය වඩා නොවීගිය විඩාම අඩු ප්‍රදේශයක් ලෙස දැනේ. සෑම විටම සතිය නම් ප්‍රදේශයේ රඳවා ගැනීමට නිරායාසයෙන් අපරවේ. ඥාතකදී මෙම ලක්ෂණ සක්මනේදී හඳුනාගත් දෙවි. සක්මන නිරායාසයෙන් වන විට මේ ලක්ෂණ සතිය වකොට නිරායාස ඔටෝ සක්මන සෑම වේලාවක් කළ හැකිය. සක්මනේ පරියන්කේට පරියන්කේ සක්මනට සමහර ඉඳා වැඩවලදී මේ ලක්ෂණ හඳුනාගෙන සක්මත් වේ කියලා. මෙසේ සතිධාරාව සල්කාගෙන යාමට ඉස්තැනීදී හඳුනාගත් ලකුණ පාවිච්චි කිරීම සුදුසුද? වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සර්වඥන් වහන්සේගේ ධම්මචක්කපවත්තන සූත්‍රේ පටන් ගන්නකොටම තඳහන් කළ තිනා ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා මහන්නේ මේ පැවිද්ද විසින් අතහල යුතු අන්ත දෙකක් තියෙනවා ආශාව වැඩි අන්තය සහ තරහ වැඩි අන්තය ඔය අඳුරගන්න ලකුණ කියන්නේ ඔය දෙක මැද. අපේ හිත ඔය ලකුණට කම්මැලි කියනවා, නීරසයි කියනවා, එපා වෙලයි කියලා කියනවා, බයයි කියනවා, අසරණයි කියනවා. ඒ වෙනුවට දෙපැත්තේ තියෙන රාග අරමුණ සහ ද්වේෂ අරමුණත් එක්ක කතන්දරේ ගොතනවා. ඔය තුනම හැම වෙලාවෙම හිතේ තියෙනවා. මේ දෙපැත්ත අතහැරලා මේ මැද එක දකින්න කලාව ඉගෙන ගත්තට පස්සේ දෙකත් නැතිකම නිසා නෙවෙයි නොදකින්නේ නොබලන හින්දා. තමන් බලන්නේ අර මැදහත් මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ කියන තියෙන සංඥාව සෙකන්ඩ් නේචර් එක කරගත්තොත් අපේ ස්වභාවය කරගත්තොත් දෙපැත්තේ ගොඩාක් නලින දේවල් හැම වෙලාවෙම තියෙනවා. ඒකට ගියොත් ආය ඉවරයි. ගන්න බෑ. නිසා ඒක එකක්වත් ගණන් ගන්න නැතුව අර මධ්‍යම ප්‍රතිපදාව ගත්තොත් මේක නිසා මේක කියන්නේ මේ කියනකොට වර්ගවල තේරුම් ගන්න තියෙනවා. උපතින්ම නිවන් දැකලා තියෙන්නේ. නමුත් අපි මේ අන්ත දෙකේ ඉන්නේ. ඒ නිසා අපිට මැදට එන්න වෙලාවක්. හැබැයි මැද නැතිනම නැත්තේ නෑ. මැද දැනගෙන මැද හිටියොත් ඔය අන්ත දෙක අපිට කරන කෙනෙහිලි නතර වෙනවා. ඒ නිසා කියන ජීවිතේ මල් විහිං පල් මේ අග දෙපැත්තේ තියෙන දේවල් අල්ලන්න මෙරීගෙන පෙට්‍රල් පුච්චගෙන ටෙන්ෂන් කරගෙන කතන්දර ගොතාගෙන නැටුවට අර නිවන මැදට වෙලා බලනවා අනේ මෙහෙම තමනියෝ මෙහෙමත් තකතිරෝ මේ දෙපැත්තේ අල්ලගෙන ටෙන්ෂන් කියලා මැරෙන්න ගෑ ගන්නවා. අර මැද තියෙන මධ්‍යම තැනට ඇවිල්ලා බැලුවා නම් ඒ නිතරක දෙයක් තියෙන. ඒ වුණාට ඒක තියෙද්දි මේක බලන්න නැතුව ඉන්න එක නිකන් මානවයිසි වාසිකම් කඩකිරුවා වගේ අපට හිතෙන්නේ. ඒව බලන්න ඕනේ කක්කා. බෑනේ ඒව අතහැරලා පුළුවන් කියලා බලනවා. ඉතින් මේ මැද තියෙන එකට වෙලාවක් නැහැ. ඒක නිසා මැද උපේපදයක් නෙවෙයි මේක. භවනා උපදයක් නෙවෙයි නිකොටින්ම කවදාවත් නැහැ. ඒක බර්ත් රයිට් එකක්. බලන හැටියක් අපේ දෙමාපියෝ කවදාකවත් අපිට උගන්වන්නේ නැහැ. කිසිම විශේෂ කාමරයක පන්ති කාමරයක උගන්වන්නේ නැහැ. සර්වඥාන්සේ කියනවා ද්වේ මේ භික්කවේ අන්තම් අබ්බජිතේන නසේවිතබ්බා. අන්ත තිබුණට සේවනය කරන්න එපා. සේවනය කරපු අයට විතරයි කරදර. අන්ත දෙක නැති වෙලාවක් එන අපිට නිවන් දැක්කම මේ දෙක නැතිලා යයි කියලා. නෑ ඒ දෙක නැති වෙන්නේ ඒ දෙක තියෙනවා ගාලල්ල දැක්කට නොදැක්කාරේ ඉන්නවා ඇහුනට නැහුණා වගේ ඉන්නවා දැන්නට නොදන්නා වගේ නේතර කියනවා නිකන් මේ ජීවිතේ රස විඳින්නේ නැති බීරියලියට වේනා ගායනා කරා වගේ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ඉන්නවා කියලා චෝදනා කරනවා චෝදනා කොහොමද කරලා බලපල්ලා කරලා බැලුවොත් දිනු ඒ නිසා මේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං උලා වූ එක කුසේ. බහුවචනෙන් ගන්න එපා. ඒක හරිම කරදරයි ඒක වචනෙන් ගන්න. තුනම කොයි වෙලාවෙත් තියෙනවා අන්ත දෙක අතරලා මැද තෝරන්න. ඒකට අන්ත දෙක නිකම්ම නිෂ්ප්‍රභ වෙනවා. එහෙනම් සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම වම දකුණ යන්නේ මෙන්න ඉතින් සක්මන් කෙරේ. පාදයේ පොළොවේ පොළොසඳ ස්පර්ශන ආකාරය පිළිබඳව අරගැනීම කෙරෙමි. එවිට යටිපතුලේ තිබෙන අසමතුලිත භාවය දැනෙනවා. එමන්ම මුලදී වම් පාදය දකුණු පාදයේ වඩා පහළට තීක්ෂණ ඉස්සරෙන බවද දකුණු පාදයේ බොහෝ සැහැල්ලුවෙන් චලනය වෙන බවද අත්විඳිමි. සක්මන් දිගටම කරගෙන යන විට එම තත්ත්වය මගේ හැදී ඉබේම චලනය වන්නාක් මෙන් දැනුණා. වයර පුතුපසින් කෙනෙකුට අයින් කරගෙන යන්නාක් මෙන් දැනුණා. මයින්වත් සිතුවිලි නිසා සිත විසිරී ගියද වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ පිළිසිත පිළිපුවා ගැනීමට හැකි විය. අනෙක් භාවනාව මනෝයෙන් මෙතනේ එම්පති උදරයේ පිම්බීම හැකීම අවධානයට ලක් කෙරෙමි. ඉක්මනට යනකොට පිම්බීම හා හැකීම නොදැනී ගිය අතර හුස්ම ගන්නවා යන්නේ කියන මානසික කාර්යය පැවැත්වෙමි. සල්ප වේලාවකින් එක්වම ගැස්මක් ඇතිව අතර නැවතත් පිම්බීම හැකීම මතුවේ. මේ සිතුවිලි වාරයක් සිදුවේ. වර්ණයන්ගේ අවසන් කාලයේ කොයි ප්‍රමාණයකින් කෙරෙහි සිට ප්‍රාර්ථනාට වරිණ සිතුවිලි නිසා සිට පොඩිතර ගියත් නැවතත් අරමුණු කෙරෙහි විය. අවසන් විනාඩි කිහිපයකදී දකුණු පාදයේ දැඩි වේදනාවක් ඇති විය. ඒ වේදනාව තුලින්ම ප්‍රමාණය කියන මේ කරාතර වරිණ වේදනාව වේදනාව යැයි නිමිති කෙරෙමි. වේදනාව දැනෙන විට ඉරියව්ව මාරු කිරීම සිදුන දෙන්නේ ඉරියව්වමාරු නොකර භාවනාව දිගටම කරගෙන යමි අදිෂ්ඨාන කරගන්නේ. සතු මොහොතකින් භාවනා කාලය අවසන් විය. නරු ස්වාමීන් වහන්සේ මගේ භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පෙරවන් සරණයි. මේකේ විස්තරය තියෙන ඉස්සල සක්මන පිළිබඳව මුලින්ම සක්මන් කියන එක කිරීමක් තියෙනවා කරන්නෙක් ඉන්නවා නැත්නම් සක්මන හරියනවා නම් කරන්නෙක් නැතුව කෙරෙන දෙයක් බවටපත් වෙනවා. ඒකට අපි කියනවා අනායාසයෙන් සක්මනේ ඉන්න පටන් ගන්න. ඒකට කියනවා පිටිපස්සෙන් කවුරුහරි තල්ලු කරනවා වගේ යන්න පටන් ගන්නවා. එතන තමයි ඇත්තටම සක්මන පටන් ගන්න. එතින් දෙනකන් සක්මන සූදානම් වීමක් වෙනවා. එතකොට පුරුදු වෙනවා සක්මන පුරුදු වෙනවා වේගය තේරුම් ගන්නවා ඉබේ යන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ මම යන්නේ නැති වුණාට සක්මන යනවා කියලා. කරන්නෙක් අවශ්‍ය නැහැ, මෙහෙවන්නෙක් අවශ්‍ය නැහැ, මමෙක් ඕනේ නැහැ, තණ්හාවක් නැහැ. මාන්නයක් නැතුව යන්න පටන් ගන්නවා. එතන තමයි රිලැක්සේෂන් එක පටන් ගන්න. ඉතින් ඒක ආනාපානෙදිත් නැත්නම් පිම්බීම හැකිලිමේදී අනායාසයෙන් පිම්බීම හැකිලිම සිදු වෙනවා. මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. අනායාසයෙන් හිතිලෝකයක් ඇවිල්ලා යනවා. අනායාසයෙන් වේදනාවක් ඇවිල්ලා යනවා. අනායාසයෙන් සද්ද වර්ගයක් ඇවිල්ලා යනවා. ඌවට මේ ගැට පටලවා ගන්න යන්න එපා. ඌවා ඉත කියන්නේ මේ අනා ගන්න එපා. ඒසක් කොයි වෙලාවකරි තමයි තේරෙනවා නම් මේ ලෝකේ කටයුතු ටික යනවා මම මේකට විනිශ්චය කරන්න යන්නත් එපා තීන්දුව කරන්න යන්නත් එපා මේක දිහා බලන්න හිටියොත් මේ සිද්ධ වෙන කිසිම දෙයකින් අකුසල් නැහැ ලෝකයේ Tamanට සිද්ධ වෙන කිසිම දෙයක අකුසල් නැහැ ඒක විනිශ්චය කරන්න කියලා තමයි ආ කියන්නයි ඔඩොක්කේ දාගන්නේ ඉතින් බලන්න විනිශ්චය කිරීමකින් තොරව සක්මන වගේම පරියන්කයක් වැඩ යනවා. වැඩ නතර වෙන්නේ නැහැ. මේක දිහා බලාන ඉඳිල්ල විනිශ්චය කරනතෝ බලාන හිටියොත් මේ වැඩවල ක්‍රියාකාරකම් ඉබේම නතර වෙන්න පටන් ගන්නවා. ඒක මහා අමතර දෙයක් හිතා ගන්න බැරි උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන්නේ සිද්ධාර්ථ තාපසතුමා ගීගී ආතාරින්ට ඉස්සල දවසේ රාත්‍රියේ නාටිකාංගන වෙලා නටන්න පටන් ගත්තා. එතකොට මෙයාගේ හිත හොඳටම කලකිරලා තිබුණේ අද වැඩේ දෙන්නම් කියලා හිතාන ඉන්න දවස. දැන් මේ අම්මන්ඩිලයිල කොකනට නටන්න පටන් අරගත්තට පස්සේ මනසකට පිටි පැත්තට හැරුණා. දැන් එකම ප්‍රේක්ෂකයා හිටියේ ඒ ප්‍රේක්ෂකයා නැත්තම් නටන්න පුළුවන්ද කියලා බලන්න. නටුම් අමාරයි. ඊට පස්සේ කෙලවක් කරගෙන කක්ක පැත්තේ එළිය දාගෙන වැටෙනකොට හැරිලා බලනකොට ඔන්න නාඩගම දැනුයි පේන්නේ. ඊට උඩින් තමයි දුෂ්කරක්‍රියා කරේ. ඒ හේතුව මොකද බැලුවා නම් මේ නාටි කංගනාව නිසා තවත් රාහුල කුමාරයෙක් උපදින්න ඉඩ තිබේ. රාහුල නැත්තම් රාහුලද සෙකන්ඩ් එන්නේ ඉඩ තිබුණා. දැන් මේ මොකද? බලන්න කෙනෙක් නැති වෙනකොට නාටකම ඉබේම උඩම් බහිනවා. අපි මේ ලෝකෙ මේ නාද මේ නාටකම් නටන්නේ අපි බලන නිසා. මේ ලෝකෙ මෙච්චර කැත වෙලා තියෙන්නේ අපි කැතට ආස නිසා. මේ ගණන් ගන්න තේටියොත් ඔය කැත හේම නැතරලා යනවා. ඒ නිසා කැත කරන මිනිහා වගේම බලන මිනිහා 50ක් වගේ කියන්න ඕනේ. ඒ කැත ලෝකේ පවතිනවාද? ඒ නිසා ඔක ගණන් ගන්න තු ඉන්න ඒකට පිළියම් කරන්න ඕනේ. ඔක එහෙම බහලා යනවා. මෙන්නට පස්සේ බේනවා බලපොලේ වගේ තුරුචේ නටලා ඉවරෙච්චාම මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක අපි දන්නේ. අපි මේ දැකේ දකින්නවනේ. ඉතින් අපි අහිංසකයි කියලා හිතලා අපුඩි ගගා අපිත් බලබලා ඉන්නවා. ඒ නටන මිනිහට වැඩි අකුසල් සිද්ධ වෙන්නේ බලන කාට. ඒක නිසා ඒ එතන යන දේ තමන්ගේ account එකට දාගන්න එපා. ඒ මොන අකුසලට කාසියක් තිබ්බත් ඒක තමන්ගේ account එකට දාගන්න තුො බලන් ඉන්න එකට අපි කියනවා ගැලවිඥාව. විපස්සනාව නිසා ඕන කෙනෙක් ඕන දෙයක් නටපුදී තමන්ගේ හිත දූෂ්‍ය කරගන්න එපා. එතකොට මේවා නතර කරනවා නතර වෙනවා. ඒ නිසා කියනවා කවුරු හරි චිත්තක්ෂණයක් ඕ සතිය වඩනකොට නම් ප්‍රතිපත්තහනේ වඩනවනම් විපස්සනා වඩනවනම් මේ ලෝක සාන්තියටපත් වෙනවා. මේ ලෝකේ තියෙන හැම දුෂ්‍ය දූෂණයක්ම නතර වෙනවා. ඒ වෙනුවට එළියට බල දූෂණ නතර කරන්න නතර පටන් ගත්තොත් වෙන තව වැඩි වෙනවා. ඒ නිසා be mindful and mind your own business. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදගම සක්මනේදී වෙනදාට වඩා මට දැනුනේ මගේ පාදයේ පදබව සහ ගඩොල් පොළවේ පදබව සමග ස්පර්ශ වන බවේ. පාදයේ තද ස්වභාවයේ යටපත් වූ වෙල සහ දැනුස් ඇටහා ශරීරයේ පහළ කොටසේ සියලු ඇටපොටස් සමග සම්බන්ධ වන බව වැටහිණ. එවිට මගේ ශරීරයේ පදබව, පාටිනි බව, පා ගමන් කරන ස්ථානයේ පදබවටම සමාන බවද මේ දෙපැත්තම ඇත්තේ එකවර වූ ධාතු ස්වභාවයක් බවද වැටහිණ. මෙන්ට වැටුනේ මගේ පතුරු කොටස් ටික මේ පොළොවට ප්‍රතිපෝධයක ඒ සියල්ලම එක සමාන දෙමි. ඇතුළට හා පිටු කියලා දෙයක් නැති බවත් මගේ කියා මා අල්ලා ගැනීම මෝරකමක් වගේ. මෙලෙස මගේ මා කියා මා හිතින් අල්ලා ගන්නා ගෙදරවල අනගේ දැක්කේ පතුරු කොටස් ටිකක් හා තවත් ධාතු කොටස් ටිකක් පමණක් නෑයි මට හැඟුණේ. ඒ සමගුණට මා ස්ථාපිතයක් දැනි මා සක්මන් අවසන් කර නැවත පැමිණෙමි. මේ වාර්තා කිරීම වැදගත්. ඔබ වහන්සේ පිරුවන් සරණයි. ඒ ටිකේම බලන්න පුළුවන් අපි සීතල පොළොව කැවිදිනකොට රස්නේ පොළොව කැවිදිනකොට කඩොල් පොළොව කැවිදිනකොට ඒ ඒ පොළවේ ටෙක්ස්චර් එක එහෙම නැත්නම් ඒ ආකාරය අපේ කකුලට වැටෙනවනේ වැටෙනකොට පේනවා ස්පර්ශයක් සිද්ධ වෙන්න ප්‍රතිවිරුද්ධ දෙකක් ගැටෙන්න ඕනේ. සමාන දෙකක් එකට ගැටීම ස්පර්ශය කියලා ගණන් ගන්න නැහැ. අඳුරන්න බෑ. ඒ නිසා Tamanට සීතල දැනෙනවා නම් පොළොව සීතලයි කියලා දැනෙනවා නම් Tamanට උෂ්ණක් තියෙනවා. පොළොව සුහුදුයි කියලා දැනනවා කකුලේ ගොරෝසු ගතිය තියෙනවා. පොළොව ගොරෝසු නම් කකුල සිනිදුයි. ඒකට අපි මේ දෙකෙන් සාමාන්‍ය පැත්තෙන් දකින්නේ එකයි. එක ස්පර්ශය දකින්න දෙකම දැනගත්තොත් අපිට එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එන්න පටන් ගන්නවා. ලෝකයේ මේ ගැටුම හරහා තමන්ගේ මේ ස්නායු පද්ධතියෙන් දැනන කොටස නෙමෙයි ලෝකයට ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. මොකද ස්පර්ශයට පළු දෙකක් තියෙනවානේ. අපි මේ මගේ කොටස කියලා කතන්දරේ හැදුවට අනිත් කොටසත් අත්දක ගන්න පුළුවන් තත්යකට එනවා ධාතු ස්වරූපෙන් බලනවා. ඒ නිසා කොතනකෝ ස්පර්ශයක් තියෙනවා නම් ඒක නිවන් මාර්ගයක්. ස්පර්ශයමයි අපායগামী වෙන්නේ. ස්පර්ශයමයි දිගට යන නිසා ස්පර්ශයක් කියන හැම වෙලාවෙම සත්‍යමත් වෙලා බැලුවොත් දෙකක යටමක් වෙනවා. අපි එකක් අජ්ජත් කියලා ගන්නවා එකක් බාහිර කියලා ගන්නවා. එහෙම නැත්නම් මේ දෙකේ දෙකම වගේ දෙකටම සමානව දාලා බැලුවොත් කකුලට වදින දේ මොකද්ද කියන එක ඒ දේ තියෙන ස්වභාවික ලක්ෂණ ඒ දේ තියෙන සටහන් ආකාරය ගැටුම හරහා දැනගන්න පුළුවන්. ඒ නිසා සමහරු ඇතුළට ගන්නවා සමහරු පිටුදට යනවා. මේ දෙකම සම්මස්සන ඥානෙදී එහෙම නැත්නම් අනුපස්සනාවේදී සිද්ධ වෙන්න පටන් ගන්නවා. ගැටුමක් කෙරුවට මට මගේ මගේ වැඩ කියනවා මේ ඔපේ කියලා ඇහි ඔපේ කනේ ඔපේ නැත්නම් ප්‍රසාද රූප වලට වැටෙන දේ පිළිබඳවත් අවබෝධයක් ගන්න පුළුවන් දෙක දිහා සමබරව බැලුවොත් නිසා ඇතුළට මේ එකක් ගන්න මේක ලියලා තියෙනවා. බාහිරට නම් මේකුත් තියෙනවා. ඒක බෝ කරන්න බෑ. සමාජ විදක තේරෙන්න පටන් අර ගන්නවා. ගැටීමට හේතු වෙන මගේ කොටස නිසා මට අනික් කොටසත් මෙහෙම වෙන්න ඇති කියලා. එහෙම තමයි අපි මේ සයිකොලොජික හඳුනාගන්නේ. තව කෙනෙක් එක්ක අපි කතා කරනකොට මට දැනෙන දේ හා සමානව එයාට දැනෙන දෙයක් තියෙනවා. මට දැනෙන දෙයට මම ඕනට වැඩිය බැඳුනොත් මට එයාට දැනෙන දේ තේරුම් ගන්න බෑ. අපි මේක දෙන්නේගේ හමුවක් කියලා බැලුවොත් හමුවීම හරහා ඒ පුදුලගේ මානසිකත්වය මොකද්ද කියලා තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. මධ්‍යස්ථව බලන්න. නාම ධර්ම වලක් තියෙනවා රූප ධර්ම වලක් තියෙනවා. ඉතින් මේවා ඒ නිසා මේකම නෙවෙයි ක්‍රමේ මේට වෙනස් අවබෝධ වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා කියන එක විතරයි කියන්නේ. එවන් සර්ණයි ස්වාමීන් වහන්සේ සක්මන උදැසන අවධානය සැනින් කරන්නයි සක්මනේදී පාද ස්පර්ශයේ පිළිබඳ අවධානය විකින්න සික්මනේ වලහා අංගින් වලින් සුරන් වැගුලින් අපිට තුවද මේ සක්මන තුළ වේලාවෙම පාදවල පොළොවේ ස්පර්ශයේ තෙමි අරුගේ දුකෙන් පැතින. තවද පපුව කිනහා පහන යන ආකාරයෙන් හුස්ම රැගෙන ආකාරයෙන් වරින් වර දැනෙන. මේක අමතරව සුවිශේෂී කාරණාවක් නම් මගේ නැහැ රටත් අතර අවශ්‍ය ප්‍රදේශයේ යම් සංවේදනාවක් නැතිවයි. මේ නිර්විඥානයක් ලැබුව අවස්ථාවක් නෙමෙයි. numbness due to local anesthesia. මේ කොටම දීප්‍රියෝගයේදී සක්මන අවසා ඉදස වැඩිමල් පටන් ගන්නවා. මේ උනායි කීපයක් තවදින. මොකද පාරියන් කියන පැමිණ මාසුද මේ තත්ත්වයට අවදින. බොහෝ දෙනාට දැන් පුරුදු එකක් මේ ගැන නිවන් කර සැදී එය ඒකට මොනේ සිවුරු පරියන්කේදී මූල කර්මස්ථානයේ වූ ආනාපානය අමතක කළේ නැත. මානට වැටුනේ දසිහින් වායු ධාරාව ඉහළ පහළ ගමන් කරන ආකාරය ආකාරයක්. මේක උදේම අපේ ප්‍රධාන හැකියාවට නිරීක්ෂණය වුණේ. මේ පසුබිම නැති වෙන කිසිදු ස්පර්ශයක් සංවේදනාවක් නැති නිෂ්කලංක තැනකට ගෙදී. මේ අවස්ථාවේදී ඉරාවට අවධානය යොමු කළොත් දැනුත් දෙයක් නේද? දකින්නේ පුණ්‍ය අංගල මිශ්‍රිත ආයෝගයක්. අමුති ශක්තියට පූර්ණ ඇසී නාසිකයේ පූර්ණ අවදීනි. මේ දිනකට හැඟුනේ කොමල් තාක්කල් දෙකක් දෙසිතුන බවයි. මේ නිවැරදිද? ඔබවහන්සේ කෙරුවන් සරණයි. ඉතින් අවසානයේ ඇත්තට හිතෙනවා මේක ලබා ගන්න කියලා නමුත් ඒක ආපු අවස්ථාව ප්‍රයෝජන ගන්න මිසක්කා අපිට ඕන වෙලාවට ඒකේ නැහැ. ඒ නිසා අපිට කරන්න පුළුවන් ඉන්නේ ඒකට අවශ්‍ය හේතු සම්පාදනය කරන එක විතරයි. බලාපේක්ෂාව හැම වෙලාවෙම මන් දෝත්සහයි කරන සුළුයි. ඒ නිසා කලියුත් කරන්ඩ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. එතකොට මේක වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ මුලින් සක්මණ ගැන කතා කරනකොට පාදේ පොළවේ ස්පර්ශයේ කැඩිලා කැඩිලා ගියා හිතවිලි ආවා උලන් වැදුනා කියලා කිව්වට අපි පාද ස්පර්ශය නිවේ තේමාව කරගන්නේ සතිය නම් පාද ස්පර්ශය හරහා සතිය පිටන්න පුළුවන් උලන් වැදීම හරහා සතිය පිටන්න පුළුවන් හිතවිලි දැන ගැනීම හරහා සතිය පිටන්න පුළුවන් එතකොට තමයි අල්ලාහට විනිශ්චය කරන්න පුළුවන් වෙනවා සතිය කිසිම බාධාවක් වෙලා නැහැ සතියට ගොදුරු වෙච්ච අරමුණ වල වෙනස් වීමක් වෙලා තියෙනවා ඉතින් මේ අරමුණ එකක්ම දිය යුතුයි කියන මතයේ හිටියොත් භාවනා කරනවා කියලා කියනවා මත අරමුණු මාර වුණාට සතිය දිගට පවතිනවා කියන පැත්තට දාලා බැලුවොත් කකුල වම් කකුලේ තිබුණ සතිය දකුණු කකුලට යනකොට මාරු වෙලානේ කොහොමඩක් අර දකුණු කකුලේ තියෙන සතිය වම් කකුලට යනකොට මාරු වෙලානේ කොහොමඩක් අර සීතල දැනනට මාරු අරමුණු මාරුනට සතිය තියෙනවනේ පිටිවිලි වලට ගියා ඒ බව දන්නවනම් සතිය තියෙනවනේ කියලා තේමාවට සතිය ගත්තොත් අපිට තේරෙයි අපි හිතනට වැඩි වඩා සතිමත් කියලා. දේශනාන්තේ දෙනවා සහතිකයක් අපි 100%ක්ම සත්‍යමත් කියනවා. සබ්බේ ධම්මා සතාධිපතිය සබ්බේ ධම්මා හැම වෙලාවෙම සතිය තියෙනවා. අපි ඒකට තැන දෙන්නේ නැති එක විතරයි නැත්නම් සමාදම් වෙන්නේ නැති එක විතරයි දෝෂේ. ඕනම වෙලාවක සතිය තියෙනවා. බලන්න උත්සාහ කරලා සත්‍යමත් නොවි ඉන්න වෙලාවක උත්සාහ කරන්න බෑ. අනේ ඩාට තේරෙයි. ඵලයන් කිව්වොත් යන්නෙම නැහැ. මොනවා හරි දෙයක් කරලි වෙලා කියන්නේ මම මේකට සතුටුමත් නොවි ඉන්නම් කියලා උත්සාහ කරන බෑ. එනිසා සතිය කියන එකට සුපර් මාකට් ගිහිල්ලා ගන්න දෙයක් නැහැ. ඒක දීලා තියෙන පැකට් එකේ. නමුත් ඒක දීදී මේ අනික් කක්ක අත ගන්නවට තමයි සංසාරේක දුක් දෙන්නේ. සතිය මුල් කරගෙන ඕනේ කක්කාවක් අත ගන්න. එතකොට යනවා ඉදිරියට. ඒක නිසා මුදුන්පත් වෙච්ච වෙලාවේදී තමයි අපි සත්‍යමත් කියලා කියන්නේ අනික් වෙලාවේ සතිය නැතුව නෙවෙයි. සතිය තියෙනවා එයා ප්‍රධාන නළුවා නෙවෙයි වෙන නළුවෙක් ඉදිරියට ඇවිල්ලා. ලොකු සංජේ බණට කියනවා අපේ හිතේ ඒකාග්‍රතාවය හැම වෙලාවෙම තියෙනවා. නමුත් අපි ඒක දන්නේ නැහැ. ඉතින් මගේ හිතේ කැළඹිලා රාග වෙලා ද්වේෂ වෙලා මෝහ වෙලා කිව්වට ඒකාග්‍රතාවයේ අවචාවට ලක් වෙලා පිටිපස්සේ තියෙනවා. අපේ රාග ද්වේෂ ඔක්කොම තියෙදි ඒකාග්‍රතාවයේ බැලුවොත් මිනිහා ඉස්සරහට යනවා. අපි හරියට බීම් එක ඇල්ලුවොත් සර්ච් ලයිට් එක ඇල්ලුවොත් ඒකාග්‍රතාවයේ හැම චිත්තක්ෂණයකම තියෙනවා. සතිය හැම චිත්තක්ෂණයකම තියෙනවා. ඒ නිසා කියන්න මාරයට කතා කරලා පුළුවන් නම් මාව සතිපත් නැති නැති කරපන්. නැත්නම් රාගයට කතා කරලා කියන්න පුළුවන් නම් මාව රාග බැවිල පුළුවන් නම් සතිය නැති කරපන් කියලා. රාගය ආවත් රාගය ආපුව දැනගන්න පුළුවන්. ඒ නිසා මේ භාෂාව හදාගන්න අදාගෙන සතියට ආධාර වෙන විදිහට ලියන්න පටන් අරගත්තොත් අපිට හරි සතුටු වෙන්න නැත්නම් ප්‍රගමණයකට යන්න කරුණු තියෙනවා. අපි හිත බලන්නේ හැම වෙලාවෙම අර නැස්චාර්ත පැත්තකේ. බලන්නේ කුණ. එන්නේ තුනේ හරි පැත්ත බලනවා නම් සුබ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි කියලා සර්වචන්සේ සඳහන් කරන ජීවිතේ සුබ පැත්ත විතරක් බලන්නේ කියලා. ඒක තමයි චේතෝ විමුක්තිය කියන්නේ. නිවන් දකින්නකම එච්චර විතරක් කරන්න. වැරදි මොකක්වත් කතා කරන්නත් එපා, බලන්නත් එපා. කවුරු මොනවා කිව්වත් එයාට කියන්න ඔබට ඕන නම් බොයිල් කරන කහපන්. මට වැඩක් තියෙනවා. ඒකත් ඉන්නේ. වැරදි නැතිකම නෙමෙයි තියෙන්නේ. අපි සමාදම් වෙන්නේ නැහැ. එයාගේ සත්‍ය සමාදම් වීම පුරුදු කරගන්න ඒ විතරක් නෙවෙයි පුළුවන් නම් තව එක්කෙනෙකු දෙනකොට කුඩුම්ලක් දීලා දාන්න ඕක හොඳ සූස්තියක් ඕක. හරි එක්කර දෙනකොට දුන්නට පස්සේ තමයි ජොඩියක් තියෙන්නේ. අපිට විතරක් හොරි හදුනට වැඩක් නැහැනේ. ඔක්කොටම හොරි හදුනම සොරි කියන්න දෙයක් නැහැනේ. ඒ වගේ මේ සතිය කොට පුරුදු කරලා තව එක්කෙනෙකුට දීලා බා ඩ්‍රින්කු කාපු එක උඩු කුරුඤ්ඤා. මොකද සතිය නැත්තනක් නැහැ. මේ නිසා සතිය පැත්තෙන් බලලා ලියන්නේ. ඒතකොට ඊටත් වැඩිය මේ පොසිටිව් එහෙම නැත්නම් හරි ධෛර්යමත් රචනයක් ලියන්න පුළුවන් වෙයි ලෝක සාහිත්‍යයට එකතු වෙන ඒකෝ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුදින් කාර්යයේ සක්මන් භාවනාව ඇතින් වේගයෙන් පටන් ගත්තේ. පාද ප්‍රබෝධය වැඩි ලෙස අවධානය යොමු කෙරෙමි. සිතේ පරවද ඒවන් ගලගත්තේ. සිතේ පරිවස් යයි පාද ප්‍රබෝධයේ ඇතින් ලෙස අවධානය යොමු කෙරෙමි. පාද ප්‍රබෝධයේ ප්‍රබෝධ ලෙසද ඉස්සම දෙසට බලා සිටින විට කකුල් දැනීම දැනීම නැරෙන දිග වෙනවා. ස්වභාවයේ කුකුලේ ඡානයේදී ඇන්නේ මේ සියලු දස දස අර්ථයෙන් සිටින නගවිලාකි සක්මණේ වේගය අනුගේ ලාභේ මේ නිවාසික වැඩමුළුවක අපිට මේ වගේ තැනකට පොට පෑදුනාට පස්සේ අපිට ඒක නැවත නැවත කර බැලීමට ඉදිරි කාලයක් ඉතුරු වෙනවනේ පරිසරයේ තියෙනවනේ පිරිස ඉන්නවනේ ඒක කරන්න හම්බෙනකොට හිතෙනවා අපි පෙරපින් කළා කියනවා කියලා එහෙම නැත්නම් මේ කරන්න වෙලාව හම්බ වෙනවා හරියනවා කරගන්න බෑ වෙලාවක් නැහැ තැනක් නැහැ ඉඩ නැහැ ඒකට පේනවා මන්ද කලුව පින්නකලේ කලින් පික් කරලා තියෙන්න ඕන ඔකට ඒක තමයි මම උඹට ගම නැල්ලා කිව්වේ පුළුවන් නම් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් දාන්න. දැම්මොත් තේරෙයි. ඒ ගත්ත ගැම්ම දිගට ගෙනියන්න බැරි නම් ඉතින් සෝරි තමයි කියන්න වෙන්නේ. ඒක නිසා උත්තරේ මෙච්චරයි. ඔක නැවත නැවත කරනකොට ඔගේ ශිල්පීය ඥාණය දැන් දියුණු වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා නිතිපතා භාවනාව තමයි ඔකට දෙන්න තියෙන කෙටි උත්තරේ. එමන් සර්ණයි හංස ස්වාමීන් වහන්සේ අර උදෑසන සක්මන් භාවනාවේ යෙදීමේදී ඔබ වහන්සේ දවල් පරිදි පාළියේ තද ගතියක් සිසිලසක් අත්කර දෙනවා. එසේම දකුණු කකුලේ දැනුම් සතුරු වේදනාවක් මතුව අතර එවිට වම් පාදයේ සෑම රෝගී තේරුම් වෙයි. එවිට ඒ පහවි. එසේම මම පාද මම පාදයේ දෙස සිට යොමු කරන විට සිතුවිලි ඇවිත් අනාගතයේ සැලසුම් කිරීමේ උත්සාහයක් වෙන බව දැනගත් වහාම මම මෙතන යන අවස්ථාවලපත් වෙනවා. උදෑසන 8ට පටන්ගත් සක්මන් භාවනාව කුරුණ යාමේදී පාදයේ තදවීම තෙල්පීම වලට සිදුවීම කෙරේ. එවිට කල්පසේ කැක්කුම් පැමිණ අතර කලන්තමේ දුර ඇතියයි පිරිසා උපරිලාවට භාවනාව නතර කෙරේ. ඊට ප්‍රාණවත්යක් නැනේ. හැමවිටම මම දැන් මෙතන යන්නේ දාගන්න උත්සාහ කෙරේ. ෆස්ට් එඩ් පිටිය ජීන්තර දන්නවනේ. ෆස්ට් එඩ් පිටිය. ඔතන තියෙන්නේ අන්න හරි කාන්ත ගතියක් යනවා නිකන් තේ එකක් බොන්න නැත්නම් ප්‍රෙස්ටි පිටියට යනවා. ගහලල්ල. ඒකෙන් දෙන්නේ මැරිලා වෙනොත් අපිට එච්චර ගන්න නෑ. මේ තියෙන ක්‍රමයේ හැටියට අපි අවදාන අවසාන කටයුතු කරනවා. ඈ? අන්න හරි විල් ලාස් විල් එක මැරෙන්න ගුණ වෙන්න තියන්නේ. කොහොම හරි අවසාන කටයුතු කරනවා. ප්‍රකාශ අර්ථාසේ ප්‍රශ්න 13ක් තියෙනවා. ඒ අරෙන්න චාක්ෂර භාවනා කිරීම සම්බන්ධ නැතුව වැරදි ප්‍රශ්න හතරක් තියෙනවා. මම ආනාපානසති භාවනාවේ යෙදෙමි. ආනාපාන නෙවෙයි ආනාපාන. කියූප හැම එකම කිව්වේ ආනාපාන ගන්න. ලියන මේ ස්වාරියට ලියනවාද? මම ආනාපානසති භාවනාවේ යෙදෙමි. මේ සිට මුස්ලිම් සමූහ දැන්පත් ඇති බව වැටහිණා. ඒ වගේම මම සිතන සිනහවකින් මම ප්‍රීතිපින. වැඩි වේලාවක් හුස්ම දෙස බලා අවධානය යොමු කරන්න ලැබෙනවා. ඊටම සංසෝෂනා පිස් බව පින්නා බව පිනින. එක්වර මොහේ මස්පුරිත වේගින් දෙපැත්තට උඩාලට පහළට ඇලෙන බව දැනෙනවා. ඉතුරුලාකින් නැවති ආපසු පිස් බව දැනෙනවා. ඉතුරුලාකින් නැවතත් මස්පුරිත අදින බව දැනෙනවා. නැවතත් පිස් බව දැනෙනවා. මේ චක්‍රය වාර ගණනාවක් සිදුවේ. මම බලා සිටින්නේ පන්නක් බව ඇතිවෙනවා. විස්පාට යනකොට කිසිවිටක මූල කර්මස්ථානයේ මුලින්වත් පොළේ නැත. හැබැයි හුස්ම රැගෙන බවක දැනගැනීම තිබෙනවා. පැයකට ආසන්න වේලාවෙදී ඔරුවෙන් උඩට ඇදගෙන පැයකට පැයකට ආසන්න වේලාවේ ඔරුවෙන් උඩට ඇදගෙන යන යන බව දැනෙනවා. හතරින් මම උඩට හැරී ගියේ. මේස්යන් සිදුවන අතරවාරයේ රුසි පරිදි වාඩිවී සිටින ගිරියව එනා මිනා කළ හැකි බව දැනිනි. අසීමිත සතුටක් සැහැල්ලුවක් දැනේ. ගරුතර ස්වාමීන් වහන්සේ කලින් දිනවල වහන්සේ දුන් උපදේශ වලට අනුව ගමනට ලැස්ති ගියේ. ඒ නිසා බියක් නොලෙමි. ගමනේ ඊළඟ අධ්‍යයන ගැන උපදෙස් ලබා ගැනීම ඉල්ලා සිටිමි. අපි හිත නැත්නම් අරමුණට සාපේක්ෂව හිත තැම්පත් වෙනකොට මුළු කයෙම සම්භාහනයක් පටන් ගන්නවා. එහෙම නැත්නම් අභ්‍යංගනයක් වාගේ පටන් අර ගන්නවා. ඉතින් අර භවනා හිත තැම්පත් වෙලා යන්න යන්න යන්න කය සම්පූර්ණ තිරියම් වෙන ගතියක් අලුත් වෙන ගතියක් එනවා. ඉතින් අපිට වෙන්නේ ගොඩක් වෙලාවට මේ චක්‍රය ඉවර වෙනකන් ඉන්න ඉස්සර වෙලා අපි නැගිටිනවා. එතකොට අරකේ අංග සම්පූර්ණ භාවයක් එන්නේ නැහැ. ඒ නිසා මස්පිඩි වල තියෙනවා නම් යම් කිසි විදියක විකෘති ගතියක් විෂම ව්‍යායාම නිසා මේ දිගටම මස්පිඩි තද වෙලා තියෙනවා. මේවා වෘත්තිය මේ වශයෙන් සිද්ධ වෙන්නේ. ඒක එක වෘත්ති වල එක එක මස්පිඩි තද කරනවා. අනිතෝ රිලැක්ස් කරනවා. ඉතින් වෘත්ති අවුරුදු 50 30ක් අතලයක් කෙරුවයි කියනකොට හිතන්නේ ඇඟට මොකද වෙන්නේ කියලා. ඒක එහෙම හිර වෙනවා. භාවනාවේ සීලුවට නතර කරපු වෙලාවේ සර්විස් කරන වෙලාව වගේ. අර ඔක්කොම සම්බර වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඇඬෙනවා, hina වෙනවා, කඳුළු වෙනවා. මේ හොල්මන ඇදගෙන වැටුණාම ගියේ පාරද කොහෙද ගිය වෙලාවේදී බුස්පෙන් වල දඩක් ගාල වැටුණා. ඇද්ද උඩ ගියා. ඩක් ගාල ස්පෙන් වගේ අනිත් පැත්තේ ආයේ භාවනා කරනවා. ඒ යකා ගහලා දන්නෙත් නැහැ. පෙරිත දෝෂයක්ද දන්නෙත් නැහැ. ඊට ඔක්කොම හොල්මන් වෙලා ගියා. මේ පොළවේ එහෙම ඩක් ගාලා ගහලා ආයෙ නැගිටවල තිබ්බා. ඉතින් මම මම මට ඒ පාටේ වදිනවත් එක්කම ඇසල බලනවා මම දැක්කේ ඇත්තට හුත්තටම උඩ ගිහිල්ලා පොලේ ගහන වෙලාව. ඒක ප්‍රාර්ථනා කරලා හිතනම යන්නෙත් නැහැ භාවනා කරන්න. ඒ නිසා මුළු ඇඟම අභ්‍යංගනයක් කරනවා. එච්ච අපි ඒක කරන්න දෙන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම හිත චේතනාවල තියෙන. චේතනාවල ඉන්නකම් කවදාකවත් හිත කය සංසිඳෙන්නේ නැහැ. සියලු චේතනා නතර කරන්න ඕනේ. සිද්ධ වෙන දෙයට වෙන්න අරින්න ඕනේ. එතකොට වෙන්නේ හොඳයි. මේ හිතාමතා කිරීමෙන් තමයි අපි වණ කරගෙන තියෙන්නේ මනුෂ්‍යතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදී මේ ක්‍රියාවෙන් තමයි කක්කා චින්තනදී වෙන්න තිබා 100%ක්ම තිරියන් ගතියක් hinamusununak තරුණ ගතියක් ජවාජී ගතියක් එනවා එනිසා අඩු ගන්න සුළු වෙලාවක් ඔය යන දෙයට යnderලා ඒක දිහා වෙයි නිකන් ආවට ගියාට බලන්න බෑ 100ට 200ක් බලන්න ඉන්න ඕනේ. පූර්ණ අවදීකින් බලන්න ඉන්න ඕනේ මේක වෙන හැටි. එතකොට පොඩි එකෙක් අතේ තියන් ඉන්නා වගේ උන් හටනවා වගේ උතුම සතුටක් තියෙනවා. ඇති ඒක මානවයාට කැප සම්භාහන ක්‍රමයක්. පුළුවන් තරම් වෙන දෙන්න ඕකට තමයි අපිට කියන්න තියෙන්නේ ආත්ම අනුකම්පාව, අත්ත්‍ය සිද්ධිය, අත්ත්‍ය කුසලයේ කියලා. යත්ත කුසලේ නැතුණ නැතුණ තමයි අපි මේකෙන් මිලිකලා අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒක ඉතින් සෝරි තමයි. ඒ නිසා භාවනා කරලා කයට විතර දෙකට රිලැක්ස් වෙන්න දෙන්න එච්චරයි කියන්න තියෙන්නේ. එවන් සරණයි. පරියන්ක භාවනාව. අදින උදෑසන සුපුරුදු පරිදි ආනාපාන සති භාවනාව කරගෙන ගියේ. ආශ්වාසයේ වෙනසක් ප්‍රශ්වාසයේ වෙනසක් දුටිමි. මේක මම ඔයාලා වැඩසටහන ඉදිරිපත් කළ ප්‍රශ්නයක් හා සම්බන්ධ නැවතත් මේ ඉදිරිපත් කරමි. මේ ඔබවහන්සේගේ ඊයේ රාත්‍රී දේශනාවට සම්බන්ධයෙන් මෙසේ භාවනා කරගෙන යද්දී දැත් වර්ධි වර්ධිනේ ගතිය නිතර මට දැනේ. ඒ විදිහට මොලේ මගේ විශ්වාසය. අද උදෑසන මෙසේ සිදුවේ. අය දාපුලින් සෑදී බවත් මේ මොහොතේ කටුකට ඉස්මතු වී ඇති අතර අනිත් අපි අපපත් වී ඇති බවත් පටවි පටවි කියා සිටීමත් කළෙමි. මුලින් දැන අමරගේ පසුගිය පරදත්තේ නැති දහඩේ ගමනට පටන් ගත්තේ. එවිට එම ධාතු කොටස් කොටු කරගෙන මෙහි කරේ. ඔබවහන්සේගේ මේ රාත්‍රී දේශනය අසංගතව බුදුරජාණන් වහන්සේගෙන සිහි කෙරේ. මේ ශරීරයේ මම නෙවේ මගේ නව මගේ ආත්මය නෝ බව ධාතුන්ගෙන් හටගත් බවක් මනස්කාර කරන්න ඇති. මේ සිතන සිතේදී මොනේ මස් පිළිගන්න බව ඇස් දෙක කනුවලින් පොඩි ඇති බවත් දැනෙන අසීමිත සංසීමක් සුවයක් සතුටක් දැනෙන ඉන්පසු විසේ ධාතු කොටසක් ප්‍රකට නොවීම නිසා මුල් කර්මස්ථානයේ ගියේ මෙසේ කිරීම නිවිදේ කරුණාවෙන් පාදා දෙමි ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිකින් නිවන්සෝ ලැබේවා මේකදී කාරණා දෙකක් නිකන් රිමාක්ස් දෙකක් විදිහට කිය යුතු දේ විදිහට කියත හැකි ධාතු ගුණයක් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ දැනගන්න විතරයි ඕනේ කරන්නේ මෙනෙහි කිරීම හිතට කලබලයක් ඒ වෙලාවේ. දැන් මේ තියෙන පටවි ධාතු කියලා දැනගත්තාම හරි. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ බොහොම සමුදාතයාත්මක. උන්වහන්සේ කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. එච්චරයි කියන්නේ. මේ අවිල්ලා ඉන්නේ අසවලයි කියලා දැනගන්න. ආයේ නම කියලා කතා කරන්න ඕන කමක් නැහැ. දෙක එහෙම කරදරයක් නැති වෙලාවේ අවසානයේ කියන ප්‍රශ්නට මම මේ යොමු කරන්නේ නැති වෙලාවේ ආනබන හොයලා යන්න යන්න එපා. අවශ්‍ය නැහැ. ආනපනේ හොයන්න හිතේ සැකයක් තියෙනවා. සැකයක් නැත්නම් මේ ඇතිවෙච්ච විවේකී අnder එකයි තියෙන්නේ. ඒක අපිට හම්බෙච්ච ලොකු මේ මුදාහැරීමක්. විකසිත වීමක්. ඒ විකසිත වීම භාවනාවෙම වෙන්න ආරින්න. ඒකට අලුතෙන් දාන්න එපා. න්‍යාය පත්‍ර දාන්න එපා. අපි දාන හැම න්‍යාය පත්‍රයක්ම කක්කා. ඒක මම කිව්වට ඔයගොල්ලෝ තරහ වෙනවා. ඒ වුණොත් සබ්බේ සංඛාරා දුක්ඛා. ඕතම කියන්නේ අපි දාන හැම න්‍යාය පත්‍රයක්ම කක්කා. හිතන හැම දෙයක්ම සංස්කාරනේ. සබ්බේ සංඛාරා දුක්ඛ. නිකං හිතපන් කියන එක තමයි කියන්නේ. අමාරුම දේ. සබ්බේ සංඛාරා අනිච්ච. එනිසා මේ තටමන කට්ටියට නැත්නම් තටමන විලාය Tamandම කියාගන්න ජීවිතේ මෙච්චර ලස්සන ගලන දේ මේ හදන්න ගිහලා කක්ක කරගෙන හැටි දකින්නකොට මොනකට රිවර්ට් වෙන්න ගහන්න හිතෙනවා. මොන කරන්නේ ඉතින් අර ඉස්සරට වැඩිය අඩු නම් ඒත් සතුටක් තියෙනවා. ඉස්සර තරම් අනා ගන්න නැහැ. ඉස්සර තරම්ම දේවල් ටැකිලි ගන්න නැහැ. ඔය අනාතේ යන්න පුරුදු වෙනවා නම් ඒකට කමන්නේ මොකද? පේනවනේ ගමන. නමුත් හැම දුකක්ම ඉල්ලලා ගතේවා කියලා මතක තියාගන්න. අපි මේ විදිහේ හැම දුකක්ම ඕඩර් කරලා අරන් තියෙන්නේ අලකාට නෙවෙයි. ස්පෙෂල් ඕඩර් එක. එදා මෙනු එක නෙවෙයි. නෑ ස්පෙෂල් මේ අලකාට කියලා කියන්නේ ඉල්ලලා ගන්න එකනේ. හෝටල් වල දෙන්නේ අලකාට කියලා කියන්නේ ස්පෙෂල් ඕඩර් එක. මේ අපි විඳවන්නේ අලකාටේ. තමන්ටම හදාගත්ත කක්ක ටිකක් ගෙන්නගෙන බලදාන්න. නිකන් හිටපල්ලා අපි අර ඊගා ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පරයන්කේ ගත කරන විට හුස්ම තුනේ ගොස් ඉස්තැනකට පුසේ. මොස්තානේ දුක කාලකට පරාසින් මෙලිට වෙන්නේ sensing the right ධාරාවක් ඉහළට පහළට යන බවයි. මොකද ආයි කියන්නේ බල වැටෙන්නේ සීන් වායු ධාරාවක් ඉහළට පහළට යන බවයි. එහෙම නේද කිව්වේ එහෙම කියලා හිතන්න ඔක්කොම බලන්න. කන පයින්ද ගහනවා. තෝල් කියන්නේ නඩුව සම්පූර්ණ මේ නැතුව නෝ. සාමාන්‍යයෙන් තවදුරටත් බලා සිටින විට වැටෙන්නේ සීන් වායු ධාරාවක් ඉහළට පහළට යන බවයි. මේ නාසයට නොදැනේ. පපුව අරුත යම් නොදන්නා තැනකින් දැනේ. මුලින්ම පපුව ස්පර්ශ කරන ආකාරයේද පපුව පොළොවට සම්බන්ධ වී ඇති ස්පර්ශය දැනේ. ඉන්පසු දැනගත හැකි වන්නේ නහය මගේ ඇඟුමේ ස්පර්ශ වන වගයි. බෙල්ල පිටපස විදුමන සමග මගේ බෙල්ල ඉස්සරහට කඩා වැටි ඇති අයුරු දැනේ. මා නිවිත බෙල්ල උස්සා ගන්න අතර නැවතත් උස්ම ගන්න අරමුණ වෙත අවධානය යොමු වේ. මේ හිතා ඉක්මනින් සංගිය යන අතර නැවත පුනාකට හමුවන්නේ මගේ නාසයේ ඇඟිලි තැවෙන ආකාරයේදී නැවත බෙද කඩා වැටී ඇත. නැවතත් අරමුණට අරමුණට සිට වෙලා නැන්නේ මේල උසවා ගන්නේ. මේ වගේ කීපුණක් මේ සිදුවේ. මගේ නිරීක්ෂණය නම් උදැසන ආහාරය හා සක්මනට පසුව මේ වැඩිපුර වන බවයි. ඔබවහන්සේගේ දේශනයක් ඇසුරින් මා තේරුම් ගත්තේ මේ සංඥා නිරෝධන අවස්ථාවක් බවයි. තවද නිද්‍යා වශයෙන් හඳුන්වන්නේ නේද? නිවසේදීම රාත්‍රියේ සහ උදෑසන පරියන්කේ ගත කිරීමට පුරුදු සිටිමි. දවසේ වැඩිනාව මගේ රාත්‍රියේ ඉතා වෙනස් කරේ. කෙසේ වුවද පරියන්කේ පරියන්කේට යන වේලාව සොයාගන්නේ. මුදල් සැමින් හොස්පිටලේ ගොස් මෙත පරිදි වේද කඩා වැටුනේ බව භාවනාවේදී හඳුනාගෙන නැවත කෙනෙකු ආනාපාන අරමුණට ගියේ. මේ කී පුරුදු සිදුවේ. මුසල්කම දෙවිද ආකාරයෙන් වැඩෙන. නරාත්‍රික ආහාරයෙන් ගන්නේ බලන්නේ තේ. නමුත් එවිට දැසන පරියන්කේ සිට ප්‍රමාශය එනම් සිසියේ සිටි හුස්ම වරින්ගන්නේ නියම සැටිද යටි ඇතුළේ සැටිද ඇසි ඉදිරි ඇසි ඉදිරි ඇතුළේ දර්ශනනා කන්දේද කුරුළු ශබ්දද ඇසෙමින් එහෙත් ඊළඟව ආනාපානය පිළිබඳව දැනීමට සහිතව පැයට අධික කාලයක් ගත කර සියක් දැනේ. නැගී සිටීමට පෙර වේලාව දැනුනේ දැනෙන්නේ රැකවී ඇති විනාඩි 20ක් වෙන කාලයක් බවේ. මගේ පැහැෙන වඩාත් උඩට යන්නේ සියල්ල දක්මින් කොහොම කාලයක් ගත කිරීමද මේ පුදාවේ බොහෝ කාලයක් ගත කිරීමද අත්දැකීම පැහැදිලිවන්නේ රසකාරෝ උදේ පුණ්‍ය පිටින විද්‍යාවට මේ පුණ්‍ය අවස්ථාවල මොන දෙයක් පඩාලේ කියන නිබ්බිදා සිතුවම් වගේ උපවාසයෙන් මේක අර නිබ්බිදා කියන වචනේ නිරෝධ සමාපatti කියන වචනේට දීලා තියෙන අර්ථය බොහොම ගොරෝසු අර්ථයක්. කෙසේ නමුත් මේක සංඥාවත් එක්ක ගත්තොත් සමානලාට හොඳට සිදුවෙන දේ එක එක එක එක එක එක වෙන්කර දක්වන සංඥාවක් ඉන්න සමහරට ඔක්කොම තොගේට යනවා මොනවද උනේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ සංඥා මට්ටම තමයි මෙතන මේ වැඩ කරන්නේ. දැනීම නැත්නම් සිදුවෙන දේවල් තියෙනවා තිබුණට සමහර වෙලාවට ඒවා කිසිවට ලේබල් දාන්නෙත් නෑ සංඥා ගන්නෙත් නෑ ඒවා ඒකට නොවිච්ච දේවල් ගන්නට වැටෙනවා මේ සිදුවෙන තොගේ මුඛයකට හරි නමක් දැම්මොත් මොකක් හරි ලේබල් එකක් දැම්මොත් ඒක සිද්ධ වෙච්ච දෙයක් විදිහට වැටෙනවා ඒ නිසා දේවල් සිදුවීම සිදුවීම නෙවෙයි මූලික නයිසර්ගික වීම සිදුවීම නෙවෙයි බලපාන්නේ අපිවට නන් දීම අත තමයි ඒව දෙයක් බවට පත් වෙන්නේ ඒ නිසා අපි ඉගෙන ගන්නවා කලාවක් නන් දෙනමයි කියලා කියන්නේ මගේ පැත්තට දාගැනීමක් නැත්නම් පටලවා ගැනීම. ඒ නිසා සිද්ධ වෙන දේවල් වලට නමක් නාමකරණයක් නැතුව හිටියොත් ඒ දේෙන් ඉන්න තියෙන ආතතිය අපෙන් අයින් කරන්න පුළුවන්. ඒක නිසා අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයස්මින් අපරිඤ්ඤාතං මාර්ගේ යන්ති මච්චුනෝ කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. මිනිස්සු මේ කියන ලද දෙයකින් හෝ සංඥා ගැනීමෙන් තමයි ජීවිතේ ගොඩ ගන්නේ. අක්ඛිය සංයුනෝ සත්තා. අක්ඛිය යස්මින් පතිතේ දාපු ලේබල් එක උඩ තමයි අපි ගණිනු කරන්නේ අඳුනන ඔක්කොම කරන්නේ. මේ නම් කිරීම කෙලේශයක් බව දන්නේ නැති නිසා සංස්කාරයක් බව දන්නේ නැති නිසා මෙයා මායයට වැටෙනවා. ඒ නිසා මේ දේන එන දේවල් නමන්න නොදයින් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මතකයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා වරින් වර ඔය තීන මිද්ද වගේ වෙනකොට වෙන්නේ අපි සංඥා නොදෙන තරන. ඒකට බෙල්ල කඩා වැටෙනවා. නිදිමත වෙනවා. සිත සංගවි ගන්නවා. ඊට පස්සේ සංඥාට ආවට පස්සේ ආ මේක හුස්ම මේක ආස්වාස මේක ප්‍රසවාස මේක මේ නැහැකිරීම කියලා ලේබල් කිරීම තියෙනවා. මේ දෙක අන්ධකාර වේලාව සහ ආලෝක වේලාව වගේ අපිට පේනවා. ඊට පස්සේ මේ සංඥාවේ හෙල්ලමක් මේ යන්නේ කියලා හොඳට මේක හදාරගත්තොත් හිතන්න කවදා හරි කිසිම සංඥාවක් ගන්න නැති වෙලාවට අවදි වෙන්න පුළුවන් වෙලාවක් ආවොත් එහෙම නැත්නම් නිින්දට අවදි වෙන්න පුළුවන් වෙලාවක් ආවොත් ඒතර සංඥා තියෙනකොට දන්නවා මේක නිකන් ප්ලේන් එක පොළොව දිගේ යන වෙලාව. වාතයට ගිය වෙලාවේදී ඒ ඒරොඩයිනමික්ස් තියෙනවනේ. ඒක පොළොව යනකම් තේරෙන්නේ නැහැ පොළොව යනකම් දඩ දඩ දඩ ගාගෙන යන්නේ. ඉස්සර වගේ අන්නේ වෙලාවේදී තව තියෙන්න පුළුවන් නම් අපිට තේරෙනවා මේ සංඥාවේ මේ වතුරින් යට කොටස අයිස් කැලේ පතිවිච්ච කොටසේ යට කොටස අපි කවදාත් අත්දකලා නැහැ. අපි ඒකට පුදුම බයක් තියෙනවා. අපි ඒකට පුදුම වීතිකාවක් තියෙනවා. පාළු ගතියක් තියෙනවා. අපි නොදන්න දෙයට තියෙන බය කියලා තමයි මේකට කියන්නේ. මේකට කියනවා fear of unknown කියලා. මේකටම කියන්න පුළුවන් නිවනට බය කියලා. අපි පුදුම බයයි නිවනට. මොකද ඒක ඒකේ නෑ ලකුණු දාන්න පුළුවන් තරම්. අපි මේ ලකුණු දාන්න පුළුවන් කක්කවල තමයි නිවන හොයන්නේ. ඒකේ කක්කා ඒ කක්කවල බැනික් නෑ. කවදාකවත් අත ගාලා බලන්න බෑ කකලෝ බැනික් නෑ. මේ අතෙන්ද යන්න බය නැතු යන් බය නැතු යන්න තමයි කියන්නේ සද්දාව ආරම් ඵලයන් සතිය ආරම් ඵලයන් සීල ආරම් ඵලයන්. එතකොට යන්න පුළුවන්. ඒ තැනට ඒ නිසා මේ නිබ්බිදා වූ නිරෝධ සමාපatti කතා වෙනුවට මේක සංඥා පැත්තෙන් විග්‍රහයක් තමයි මම ඔය කරේ. ඉතින් ඒක නෙවෙයි 100%ක්ම හරි දෙයක්ම නැත්තම් එකම දේ. නමුත් එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් අපි මේ දන්න දෙහි බැඳෙන ගතිය. ඒතකොට කියන්නේ දන්න දෙයින් විතරයි දුකක් එන්නේ කියලා. අපි යමක් දන්නවා නම් ඒකෙන් විතරයි දුකේ. සමහර විටක දන්නේ නැති දේ තුල නිවන තියෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි යන්නේ නැත්තේ බය. පුදුමාකාර බයක් තියෙනවා. fear of unknown නැත්නම් neophobia කියලා අපි පුදුමාකාර සම්ප්‍රදාන කුලයි. දන්න දෙයමයි අනානානාන කොත්‍රුටි ගන්නවා ඒ ගහ ගහ බෙදන්නේ. නමුත් දන්නේ දේ තුන නිවන තියෙන්නේ සොරි කියලා තමයි කියන්නේ. දැන් කියව මොකද බලන්න හරියන්නේ නැහැ. ප්‍රශ්න සම්බන්ධයි. ආනාපාන සම්බන්ධයි. නැත්නම් ස්වාමීන් වහන්සේ මම ආනාපාන භාවනාව කරන විට මගේ හුස්ම හොඳින් තේරෙන ස්ථානයේ මම කොට ඊට පස්ව මුළු හුස්ම දිහාම වැඩෙමි. ඊට පස්ව මගේ ඇඟ කිහිපලක්ස් මුළු ශරීරයම පින්ගෙන ඇක්ටිව් තත්ත්වයකටපත් වේ. හුස්ම ගැන අවබෝධය නැතිවයි. හුස්ම සහ ශරීරයේ දෙකම එකට පින්ගෙන ඇක්ටිව් තත්ත්වයක් දී. පින්ගෙන හොම්බෙක්සේ ඒ එහෙම ටිකක් තියෙන්න ඕනේ නැත්නම් නිින්ද යනවා ඒක වෙලා තියෙනවා. මනස ඒකාග්‍ර මනස ඒකාග්‍ර සෑහෙන වේලාවක් තබාගෙන සිටිය හැකියි. මගේ අනුකම්පාව උපදෙස් දෙන්නේ සබ්බකාය ප්‍රසන්නයේ කියන්නේ තේරුම කුමක්ද? හුස්ම කායද රූප කායද? මගේ අනුකම්පාව විසිර දෙන්නේ නෙවෙයි. ඔය සබ්බකාය කියන එක ඇත්තටම පිරිසිදු අර්ථකථනයක් පෙන්නන්නේ නැහැ. ඒකෙදී අරිදම් සෝංශි මම දැක්කලා ලියලා තියෙනවා හුස්ම කය මුළුල්ලම දැකීම හුස්මේ පටන් ගන්න තැන ඉඳලා සම්පූර්ණ ආශාසය වල ඉවරන කම්ම දකිනවා ප්‍රසආසයේ පටන් ගන්න තැන ඉඳලා ඉවරන කම්ම දැකීමට ආශාස ප්‍රසආස දෙක මුළුල්ල දැකීම කියලා. ඉතින් ඒක දකිනකොට පස්සේ තේරෙනවා ආනාපානියත් එක්ක ශරීරයේ තියෙන හැම සෛලයක්ම ඒ කම්පන චංචලයට අනුයාත වෙනවා. ඒ අනුව තමයි මේක මේ ස්නායු ඒ වගේම මේ නිර්නාල ග්‍රන්ථි වලින් එන මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒක නිසා හුස්ම තියෙනකන් ශරීරේ නලියනවා. ඒ නිසා හුස්මේ නලිය වීම ශරීරේ නලිය වීම සමාන නිසා ආශ්වාස ප්‍රශ්වාස මුළුල්ල කියන වචනේ දාලා තියෙනවා. සබ්බ කාය කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කායයි. කියන එක තමයි සම්ප්‍රදාන කුල දෙන අර්ථ අර්ථකතන. පසුගිය දවස් ස්වාමීන් වහන්සේ පසුගිය දින දෙකම ඇටකින් ගොඩබර මෙසදා කළේ. වහන්සේගේ අනුශාසනා පරිදි පරයන්කේදී ආනාපාන සති වේදේ. හුස්ම ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කිරීමේදී වාර 25ක් 30ක් පමණ ගත වන විට හුස්ම සියුම් ලෙස දැනීමට පටන් ගනී. සමහර අවස්ථාවල භාවනාව ආරම්භයේ සිටම මේ සහුස්ම සියුම් ලෙස දැනේ. කෙනෙක් හුස්ම සංසිඳීමේදී අධ්‍යක්ීමක් ලැබෙනවා. මිනිස්සු හුස්ම සංසිඳීමට ආසන්න අවස්ථාවේදී ඒ දැනීම නාසික අග්‍රයට පමණක් නොව පෙනෙන පුරුදු හුස්ම ගන්න කරන ප්‍රඥාවේ නිතසුන් ලෙස ඇතේ. විශේෂයෙන් සඳහන්දී වූවන්නේ මේ අවස්ථාවේදී හුස්ම ගන්නේ මම යන්නේ නෙමෙයි. මුලත් ආකාරයෙන් කියවෝ හුස්ම ගන්නේ සිත්න බවක් දෙන්නේ. කය සංසිඳී ඇතේ. ඒකෝෂය ස්වභාවයක ඇත. දුකවාසය පුරුදුනාවක් නොදැනි. වචනයෙන් විස්තර කරන්නේ නැති සෑම බවකින් සිදුවේ. කිසිම විමසනකියක් හෝ කමෙන්ටුවක් නැත. මුලින්ම සම්පූර්ණ පොරසහ හේකියන් ස්වභාවයක් දැනේ. නමුත් සිතේ තවම අල්ලා ගැනීමක් හෝ ගැටීමක් ස්වභාවයක් නැත. සමහර අවස්ථාවල ශරීරයේ නිදුවැකීම වේදනාකාරී ස්වභාවයක් නැතුව නම් රෝගියා වන්නේ නැ නැතිදී භාවනාවට කියන බාධාවක් නැත. සුභාසනයන් දක්වාපාති. සිතේ නිශ්චය පිටින ස්වභාවයේ පරයන්කේදී පමණක් නොව දිනේ පුරා බොහොම දැකිවි. හැකි හැම අවස්ථාවෙදීම සිහියෙන් යුතුව එම කාර්යකිරීම ඒ ඒ කාර්යකිරීමට උත්සාහ දරමි. බොහෝ අවස්ථාවලදී පරයන්ක ප්‍රයත්නයකින් ආයාසයෙන් ප්‍රවෘත්ති කරන කාර්යකිරීම සැපේ පවතී. උදාහරණයක් ධර්මයේ ගන්නා වූ සක්මන් භාවනාව තුළ ශරීරයේ පිරිසිදු කරන අවස්ථාවේදී මේ සියලු කාර්යයන් ඉබේ සිද්ධ වන බවක් නැගී මගේ පාණයෙන් තොර බව නැගී මෙන ආකාරයකින් කිව්වොත් සිහිනේ සිටින්නක් බැහැ නමුත් වැඩසටහන සමාගමේ පෙරද බොහෝ අවස්ථාවල මේ ස්වභාවය අත්දැක ඇති නමුත් මේ ගුණයේ සිට විශ්වාසය ගොඩනැග ගන්නට මේ කිව්වොත් මේ ස්වභාවය අත්දැකීම සිත සිත කිසිදු පීඩාවක් නැත සැහැල්ලුවේ ඇලෙන ස්වභාවය අවුලයි. මා ඉදිරියට යන්නේ කලිතේ කුමක්දේ වහන්සේගේ අනුශාසනා බලාපොරොත්තු වෙමි. වහන්සේගේ දුක් නිරෝධී සුවය වේවා කියලා සරණයි. Happy Christmas. Happy Christmas. කෙනෙක් විශ්වාසයෙන් දන්නේ දවසම ක්‍රිස්මස්. ජීවිතේ කොයි වෙලාවක හරි දේවුන් ගත්තොත් මේ රාත්‍රී නිින්දේදී හුස්ම ගන්න කවුරක්වත් ඕන කරන්නේ නැහැ. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. බුදුජානක අපිට දීලා තියෙන්නේ අච්ඡානුක අනිච්ඡානුක පේශි දෙකෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් ඒකේ ඉබේ සිද්ධ වෙන එක දිහා බලාගෙන ඉන්නකොට අපිට තේරෙනවා මේ ඒ වැඩේට මම යවන්නේ නෑ, තණ්හාවක් මාන්නයක් ඕනේ නෑ. එතකොට ජීවිතේ යටේනවා. තණ්හා මාන දිට්ටි මොනම දැම්මත් ජීවිතේ අංජබජල් වෙනවා, අවුල් වෙනවා. ඒ සමේ සිද්ධ වෙන දේ දිහා බලා සිටීම ඒක කලාවක් විද්‍යාවක් නෙවෙයි ඉතින් ඒකට ඉස්සෙල්ලා නිකන් කරනා වගේ පටන් අරගෙන තමයි යන්නේ අන්තිමට ගියාට පස්සේ ඒක තේරුණාට පස්සේ තේරෙනවා මේ මනුෂ්‍යතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදි. කිසිම දෙයක් තියෙන විදිහට කැමති නැන්නේ මනුෂ්‍යයා. ඒ පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. දැන් බුලත් ටික කනකොට බුලත් කුලේ උඩ දැල්ලයි නැට්ටයි කඩලා දානවා. ඇයි කියලා අපෝ කියනවා ණයා ගේනකොට ඒ තෙන් අල්ලනකොට විස තියෙනවායි කියලා. නැට්ට කඩලා තමයි කන්නේ. වැටකුළු කපනකොට දාර කපල වෙනම මැල්ලුමක් හදනවා මදේ කපල වෙනම හොද්දක් හදනවා ගෙඩිය පිටින් කාපන් ඒක බෑ රිලව් කනකොට වඳුර කනකොට මොකක්වත් නැහැ උන් කනවට කැන්සර් නැහැ ඩයබටිස් නැහැ කොන්ස්ටිපේෂන් මොකක්වත් නැහැ මිනිස්සු කරන්නේ ඒක රළු කැලලක පැත්තකට දාලා අයින් කරලා දැන් කෙසේ ගෙඩිය කනකොට කාබල්ල පොත්තත් එක්ක පුළුවන් ඒකට තියෙන බනනා ෆයිබර් කියලා කඩෙන් ටැබ්ලට් කින්න ඕනේ නැහැ මොනවද බනනා ෆයිබර් කියන්නේ කීවිද පොත්තේ කුඩු ටික. තොපල් ගෙඩිය කනකොට කාපියව ලිල්ලත් එක්ක. ඉවරයි. ඔය සත්තුන කවදාකවත් ලෙඩන්නේ? කුලෙල්ලත් එක්ක නිකන්නේ. අපි වැඩි අවධානයට ලෙල්ල අයින් කරලා දෙනවා. ඉතින් ඒ නිසා ඉක්මනට මැරලා යනවා. එතෙ මේ තියෙන දේ තියෙන විදිහට කන්න පුරුදු වෙනවා නම් මේ තියෙන පරිසරය ඒක පර්ෆෙක්ට්. මිනිස්සයා මේ කරලා තියෙන මොකද්ද පරිසරය වෙනස් කරන්න ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ පොළවේ වසන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒ වසන්න බැරි වුණත් ඒ දේ තියෙද්දි එක්කෙනෙකුට පුළුවන් දැනගන්න දවසට විනාඩි 5ක් විතර දීලා මේ වෙන දේ දිහා බලන්නේ පුදුමාකාර సౌందර්යයක් තියෙනවා. ඒකට 5 10 15 වැඩි කරන්න වැඩි කරන රැහෙනට ඒක නෝම් එක වෙනවා. ඒක සෙකන්ඩ් නේචර් එක වෙනවා. එතකොට ජීවිතය කියන්නේ ලුසිඩ් ඩ්‍රීම් කියලා කියන්නේ. ඊටාත්ම සජීවී ජීහිණයක්. වෙලාවසු කියන මිනිසයා ඉන්දියානු මේ චීන දර්ශනය පිළිබඳව වැඩගත් මේ රක් කරපු දණ්ඩත් බලපාන එකනේ එයා දවසක හීනෙන් දැක්කලු සමනලේ. පුදුමාකාර සජීවීලු. ඔක්කොම විස්තර පේනවලු මිනිසයාට. ඒ කියන්නේ යා වැඩ කරන්න හැටි හොඳට මේකම උත්ති විඳලා තියෙනවා. ඉතින් අවදි වුණාට පස්සේ ලිවලු මට දැන් සැකයක් තියෙනවා මිනිස්සෙක් සමනලෙක් කියනෙන් දැක්කද නැත්නම් සමනලෙක් මිනිස්සෙක් කියනෙන් දකින්නද කියලා. මේකද හීනේ ඒකද හීනේ ෂුවර් නෑ. මේ සමනලෙක් මේ මිනිස්සෙක් කියනෙන් දැක දැක ඉන්නවද නැත්නම් මිනිස්සෙක් සමනලෙක් සමනලෙක් මිනිස්සෙක් කියනෙන් දකින්නද? ඒක නිසා දැන් චීන දර්ශනේ වැදගත්ම දෙයක් තමයි මේ ලෝකේ කියන්නේ මේක හීනයක්. මේක ඔච්චරම රණ්ඩු සරුවල් කරන දෙයක් නෑ. තෝතෝ කියලා ගහපාතක දෙයක් නැහැ. ඒ නිසා මේක වැඩි සීරියස් ගන්න එපා. මේක නිකන් හීනයක්. ඉන්ටර්නෙට්ල ජොලියක් දාපල්ලා. මේ වගේ කවුරුහරි කන දෙයක් කාලා දෙන දෙයක් කාලා වැත්ත කරලා හිටපල්ලා. මේක නෑ බැඳගෙන මේ කරන දෙල්ලමත් එක බලනකොට හීනයක් වගේ ජීවත් වෙන්න ගියාම ඉතින් මිනිස්සු බයිනවා ඒක නිකන් ජීවිතේ වගේ කීමක් ගන්න සැලකේ මේ සැහැල්ලුවට නිකන් නොසලකෙල්ලක් කියලා. කරලා බලන්න පොඩි ළමයි පොඩි ළමයි කොච්චර සුන්දර මොකද කියලා. පොඩි උන්ගේ ජීවිතය කොච්චර සුන්දර මොකද කියලා මොනක්වත්ම කරන්නේ නැහැ. ඒකට ආතතිය තියෙන ළමයට පොඩි ළමයි දිහා බලපුවම අඩේ. මියාට මොනම දෙයක් අත්‍යත්ත නැහැ. අම්මාව වුණත් උඩ ගන්නන්නේ නැහැ. ඌ ජොලියේ ඉන්නවා. නැවතත් අපි යන්න හදන්නේ මේ මේ ළමා මානසිකත්වයට යන්න හදන්නේ. ඒකයි කියන්නේ බිග්ිනර්ස් මයින්ඩ් ලැහැත්ති කරගන්න හැම වෙලාවෙම ආධුනිකෙක් විදිහට බලන්න. කවදාකවත් එපා මම දන්නවා මම අයියා කියලා හිතා ගන්න නැතුව ඒ බිග්ිනර්ස් මයින්ඩ් එකම නිවනක්. ඒක නිසා ප්‍රകൃතියට යන්න දෙන එක තමයි ටාවොයිසම් කියලා කියන්නේ. ඒක මේ චීන මේ ජපන් ගැඹුරුම දේශනයක් ටාවොයිසම් බුද්ධ ආගමක් තියෙනවා. ඒකේ සෙන්ටෝ ආගමක් තියෙන තුනම තියෙන ජපානයේ තාවේෂන් බුද්ධ ආගමේ පරිබාහිර දෙයක් ස්වභාව ගන්නට ඉඩ දෙන්න කියන එක තමයි තියෙන එක තමයි කියවේ. මම අරූප ඉස්තන සහ රූප හුස්ම වේදනා ශබ්ද සිතුවිලි යන දෙක අතර සමතුලිතතාවයක් ඇති කර ගන්න උත්සාහ ගත්තා. වහන්සේ දෙක අතර ක්ලච් කන්ට්‍රෝල් කරන්න. ඒ දෙකට සංහිත බාට්ටන්ගේ ආදේශනා කළ විට මට තේරුණා ඒ සියල්ලම ඒ මොහොතේ පවතින ස්වභාවයක් මිස එකකවත් විශේෂත්වයක් නැති බව. පළවෙනි කොටස මම පරයන්කේ ආනාපානයේ යෙදී සිටින නාසිකාග්‍රේ උස්ම හොස්ම සිසේ ස්පර්ශයේ සබලා සිටී. ඒ රිද්මික ඒකාකාරී වීගෙන යන විට වහන්සේ උපදෙස් අනුව දැන් මට නිවනට එන්නේ ඉඳලා තියෙනවා කියලා හිතලා ඉරිසුරන්නේ සිටියා. ඒකාකාරී හුස්ම සියුම්ගෙන යන බව බලා සිටිති. ඒ බලා සිටීමද මේකම තේරුම් බලා ඉන්නා වගේ බොරුම කියන බව දැනුණා. නිවනට කියන්නේ නැහැ. නමුත් අවධානය දැනුම් වෙනවා කියලා හිතුණා. ඒක කොහොමද ඉන්නවා කියලා ඉන්නකොට එකපාරටම හුස්ම සහ හුස්ම දෙස බලා සිටීම කියන දෙක බ්ලැන්ක් ස්විච් එකක් වූ ලෙස එකපාරටම නිවුණා. ඒ මොකද්ද උනේ කියලා සිතුනේ දෙකට අවධානය ගියා. කලින් මට මේ අත්දැකීම ක්‍රමයෙන් පුණ්‍ය දෙයක් ලෙස මිසක් මෙසේ එකපාරටම නැති යන දෙයක් ලෙස දැනී තිබුණේ නැහැ. මේ දෙකේ වෙනස කොහොමද? දෙවි කොටස උස්ම නැදී ගියත් ගෙයින් ටික වෙලාවක් එකකට එකක් පසු වෙන වේදනා ශබ්ද සිතුවිලි දෙසට අවධානය යොමු වෙද්දී ඒ අතරමැදුව හිස් දැනට අවධානය යොමු වුණා. ස්වාමීන් වහන්සේ මාගේ ඊයේ ප්‍රශ්නේ කියලා තේරුම් ගත්ත විදිහට මට අනිවාර්යයෙන්ම වැඩි කරන්න තිබුණේ හිස් දැනටයි. මුස්මතියා බලන්නේ විතරේ ඒකේ කැමැත්තකින් නෙවෙයි කුතුහලයක් නිසායි. නමුත් අද මුස්ම ගැන පරීක්ෂා කරන්න විතරේ නෙවෙයි. මට කලින් විතරේ හිස් දැන කියන්නේ මුස්ම කියන මූල කර්මස්ථානයේ ශරීරයේ ඇතුළ කර්මස්ථානයක් බවයි. මේක කැමැත්තක් අනවශ්‍ය වැදගත්කමක් දී පුබුණා. ඔබ වහන්සේ ඊයේ උපදෙස් ඔබ වහන්සේගේ ඊයේ උපදෙස් වලින් තේරුණා. මම ආදර්ශාර්ථ සිතුවිලි ඉස්තන කියන තුනම එකම දියට බලා සිටියා. ශාක්ත සිතුවිලි වලට අවධානය නැතුව විට පාවන තත්ත්වය යයි විස්තන තුනම එකයි කියලා හිතුණා. එන්නේ තුනම මගේ ඇස් දෙක නාසය ඉස්සරහ අවකාශයේ එකටම පවතින බව දැනුණා. ශබ්ද සිතුවිලි නැතින පවතින විස්තන ඒ දෙකත් එක්කම පවතින බැහැ කියලා හිතුණා. නමුත් අත්දැකීම් දැන්නේ එකට පවතින බවයි. මේ පහදා දෙන්නේ ඉල්ලා සිටිමි. පරිච්ඡේද වශයෙන් පෙන්නකොට මේක රූප මේක අරූප කියලා පින්නුවාට මේ දෙක එකට තියෙනවා. ඒකට කියනවා අවකාශයට කියන්නේ පරිච්ඡින්න අවකාශය කියලා. උදාහරණයක් කිව්වොත් අපි මේ ශාලාව හිස් කළා මේකේ හයිඩ්‍රජන් බැලුම් ටිකක් දාලා තිබ්බොත් ආපු කෙනෙක් වෙන කියාවේ එක එක જાති බැලුම් මේකේ පාවි පාවි තියනවායි කියලා. ඕම දවස් තුනක් විතර තිබොත් තමයි බැලුම් ටික ඔක්කොම පොළොවට පාත් වෙනවා. ඊට පස්සේ කවුරු යවොත් කියනවා දැන් මොකුත් නැහැ කියලා. නමුත් මේ නැතිකම බැලුම් තියෙද්දි තිබුණනේ. ඒ වෙලාවේ බැලුම් විතරයි පේන්නේ. අතරමැද අවකාශය පේන්නේ නැහනේ. අපේ හිත අල්ලන්නේ පේන දේ විතරනේ. නැත්නම් අවකාශයේ පේන්නේ තියෙන දේ අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ආය දැන් බැලුම් දාලා කියන්න බෑ දැන් අවකාශය බලන්න පුළුවන් දැන් බලන්න පුළුවන්. ඒගොල්ලෝ මේ අවකාශය කියන්නේ ශක්තිය ද්‍රව්‍ය කියලා කියන්නේ ඒක කැලැප්ස් වෙච්චාම විඥානය කියලා වෙච්චාම ඒක කැලැප්ස් වෙච්චාම ඒක ගුරුත්ව ගුරුත්ව ආකර්ෂිත ස්පෙસિෆික් ග්‍රැවිටි එකට වැටෙනවා. ශක්තියට ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් නෑ ඒක බියොන්ඩ් ටයිම් ඇන්ඩ් ස්පේස් ඒක නන් ලෝකල්. ඉතින් මේ දෙක එකිනෙකට මාරු වෙවි තියෙන්නේ. ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය මැවීම මොනම කෙනාටවත් කියන්න බෑ. ඒක හේතුඵල ධර්මකින් වෙන්නේ. ඉතින් අපි මේ වැමිර දේවල් වලට නම් වනන් දීගෙන මොනක් නැති දේශෝ කාලකණිකමක් කියලා හිතාගෙන මේ හදාගෙන තියෙන සමීකරණ නිසා අපි හැමදාම තෝරගන්නේ මේ ද්‍රව්‍ය. ද්‍රව්‍ය කියන්නේ ඝර්ෂණයක් ඇති කරන දුකක් ඇති කරන දෙයක්. ඒ වෙනුවට තියෙන අවකාශය දකින්නේ නැහැ. ඒ නිසා මේ අවකාශයෙන්ම තමයි ওই ද්‍රව්‍යම වෙන්නේ. එහෙම නැත්නම් අද්‍රව්‍යෙන් තමයි ද්‍රව්‍යම වෙන්නේ. ද්‍රව්‍යෙන් තමයි අද්‍රව්‍යම වෙන්නේ. මේක මනුස්ස හිතට හිතා ගන්න බෑ. ඒක ඔගේ ලියලා තියෙනවා. ඒක ඒ වාක්‍යය ලියවිලා තියෙනවා. මේක ඒ එතන එතන මතුවෙන දෙයක්. මේකට පුදුජනස දාපු නම තමයි පටිච්ච සමුප්පාදේ කියලා. ඒකෙන් මේකට මේකෙන් ඒකට යනවා. ඒක උඹ නෑ. ඒ න්‍යාය ධර්මයක්. ඉතින් තව ටිකක් ඕක කරගෙන යනකොට ඕක තව තව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. එතන සෑම ස්වාමීන් වහන්සේ අවුරුදු කිහිපයක් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සතිය ප්‍රවෘත්ති ආරම්භයේදී හුස්ම ආරම්භයේ සිටම හුස්ම රැලි තම සියුම් රැලි බොහෝ පරියන්ක වලදී විනාඩි කිහිපයකින් හුස්ම රැලි මුදෙනී හුස්ම ගෝපේ මුදෙනී තැනට ආරම්භය නගමන තැනයි මොකක්ද මේ අවස්ථාවේ මුලක් දැන් සැකේ පරිදි ඔබ වහන්සේගේ උපදෙස් සහ නැවත නැවත මේ අවස්ථාවක් දැක්වීමෙන් අද කොහොමද පිළි එනින්දා කුමන බව දැන සැකය මේ රූපේ මුදලට යන කාර්යයක් පැහැදිලි කළොත් ඒ කාණේ තුළ සිහිය වැටී පවතින බව දැන් මනාව වැටහි සිහිය දකින්නකොට සිහියෙන් අවදි වුණාට පසුව ඒ සිහියේ ප්‍රසිද්ධිය බව දැනගන්න ASCII අරූපේ ප්‍රසිද්ධි කායේ තුළ ජීව ප්‍රසිද්ධිය බව සිහියේ පැවති බව ඉගෙන ගන්න. නමුත් ඒ කායේ තුළ සිහියේ අරමුණ යමක් ගැන කොහොමද වහන්සේ ගැනදී කරනකදී අනාරම්භ සතිය මේ ලබහදේ. වහන්සේ නාගරික ප්‍රතිස්පන්දනයේ මේ අවස්ථාව දෙවෙනිම වෙනන සිතේ නියෝජක අත්පරයන් නැතිදී. ඉදිරිය ජීවිතයේ ආනන්දයෙන් නැති උදාහරණ සිතවලක ප්‍රීතියගේ ප්‍රවෘත්තිවල මේ ප්‍රතිචාර මතක්වා ඉවස බලා සිටින ගැතිය. නිරායාසයෙන් ප්‍රතික්‍රියාව වර්තමාන මොහොතේ සිටින නිරායාසයෙන් අත්පරම නිරායාසයෙන්ම පැමිණීම වතුලේ ඇද්ද වතුලේ ඇඹුලක් නෙයි මාර්ගයේ අවසානයේ මේ ස්වභාවය තුළ පරිපූර්ණ වීමේ සිටී ඇසියට ගැටුවක් සැකයක් නැත අවවාදයක් ඇත අනුකම්පාවෙන් සේක්වා ඔබ වහන්සේ පෙරවසන්නේ මේ පාරට ආවට අධ්‍යක්ෂින් තව අවශ්‍යයි ඒක නිසා ඉදිරියට එන හැම දෙයක්ම මේක අපිට අත්දැකීම් ලබා දීමට හේතු වෙන නිසා ජීවිතයට ප්‍රකෘතව මුහුණ දෙන්න නැත්නම් දිගට කරගෙන යනකොට ඕක ස්ථාවර වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි අපි වශී කරනවා කියලා කියන්නේ සිද්ධි කරනවා කියලා. ඕක දිගට කරන්න ඕනේ. පරියන්ක භාවනාවේ තිබුණා තිබුණා සර්ණයි. මේ භාවනාවේ සාකච්ඡා කිරීමේදී එකවර ප්‍රහස්ති නැවත මූල කර්මස්ථානයේ සිට යනව පිළිබඳ තාවකාලික කරුණු දැනගැනීමට කැමැතියි. එවනිස් ඒ අරුතින් පරියන්ක භාවනාවේදී එවනිස් සුදුනක් අද්දට අද්දුන නිසායි. ඔබ හසේ නිරෝධ සුවේ ලැබේවා. ඔය එක මේ උඟ දෙනෙක් වගේ දෙයක් වෙච්චාම බය වෙලා මේ භූත දෝෂ අනම්මන කියන தත්තට එනවා ඒකට කියන්නේ නැහැ කියන්න බෑ. නමුත් එක සැරයක් වුණා නම් ඊට පස්සේ දැනගන්න ඒ තිගැස්මෙන් පස්සේ හිතේ ඉන්නේ අරමුණට නම් ප්‍රතිපදාවේ ඉන්නේ කියලා. ඒක සාතික් කරන්න. එතකොට ඒ තිගැස්මේ අවසානය එහෙම බලනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට තිගැස්මට ලෑස්ති හැටිකුත් දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක වෙන්නේ ඉස්සලා තිගැස්මෙන් පස්සේ තිගැස්පේ අවසානයේ මම නැවත මූල කර්මත්තාන්ට එනවද කියන දේ නිරීක්ෂණය කරලා බලලා හිත පෞරුෂත්වේ වැඩුණොත් අර පැත්ත දැක් ගන්න පුළුවන්. හැබැයි ඉන්දෙන් දෙන් දෙන් රෝගේ තියෙන තිගැස්සුම් කම්පන මොකද්ද කියන්නේ තරංග ආයාමයේ අඩු වෙනවා. ගැස්සෙන හැබැයි ඉච්චර ගැස්සෙන්නේ නැහැ. එහෙම මේ මේ තමයි ගෙවිලා යන්නේ. නිවන් සැනයි. ඊ වැරම දේශනාව. පසුගිය දිනවල තිබූ අසුබ අසුබව පුරුෂාණු එක විදිහින් අද දින සිට සුබව විදිහින් එය මගේ භාවනාව ඉතා ප්‍රයෝජනකීය අපහසුතාවයෙන් පුදු කලකිරීම පහවිය තේරුම් සාරණි සුබයකට බලන්නත් එපා සුබයකට බලන්න බෑ සර්වඥසක මෙන්න මෙහෙම කියමනක් තියෙනවා. ඒක පුළුවන් නම් අපි තේරුම් ගනිමු. මහණෙනි දුක නම් දුකමයි. මම ඒක නෑ කියන්නේ. නමුත් මෙයමයි දුක් ආර්ය සත්‍ය කියලා දැනගන්න එක තරම් සපක් නම් මුළු ජීවිතේම නෑ කිය. එතකොට දුක නෑ කියන්නේ දුකයි තමයි. මේක තමයි ආර්ය සත්‍යය. මේ තමයි සංසාරේ කියන්නේ. මේක බාහිරගත දවසේ පේනවා මේකේ මග හරින්න අපි ඔච්චර කල් නැටුවට හරියට මේ වතුරේ තියෙන තෙත ගතිය අයින් කරන්න උත්සාහ කරනවා වගේ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. සංසාර කියන්නේ දුක තමයි බාරගනි. එතකොට එන ජොලිය ත්‍රිල් එක කියලා නිම කරන්න බෑ. අපි මෙතෙක් කල මේ දරා ගන්න පුළුවන් දුක් නෙමේ අනුන්ට කිය කිය ඩහව ගාලා තියෙන්නේ. ඒ නිසා මේ සිංහලයේ තියෙන කියවන තමයි පැමිණි දුක් පැණි රසයි. ඉල්ලගෙන කන්න යන්න එපා. ඔය දුක කියන්නේ වාසනාවක් වුණොත් එනවා අල්ලපු ගෙද දුකත් ගෙන්න ගන්න ගනි තපල් මාර්ගික ක්‍රමයට. ඒක කරන්න යන්න එපා. ඒක තකතිරුකමක්. පැමිණි දුක් පැනිරහයි. මේ මට්ටමෙන් නතර වෙයි. ගරු සම්මාංශ ආනාපාන සති වැඩිමේදී මුලින් නාස්පුඩු දෙකම හුස්ම ඉඳලා පහළ යාම දැනුනද සමහර අවස්ථාවලදී එක් නාස්පුඩුවක් අකර්මණ්‍ය වී එක් නාස්පුඩුවකින් පමණක් හුස්ම ගැනීම සිදු වේ. ගෝසිද්ධා වාක්‍යයේ කාර්මික මෙතිගේ ප්‍රොත් මහදාගෙන වහන්සේට මේ බවේ ජීව විද්වාන් සුවේ සාක්ෂාත් වේවා. ඒක ප්‍රශ්නයක් නෑ. වම දකුණ දෙකින්ම අපි කවදාකවත් සමාන වැඩ ගන්න නෑනේ අද්දකේ. අපි වැඩ ගන්න එක අතකේ. අනික අත තියෙනවා. සොත්ති අත. ඒ වගේම වැඩ කරනකොට පැවිදිනකොටත් පැවිදින්නේ එක කකුලකින්. අනික කකුල සොත්ති. ඉතින් ඒක දැනගත්ත දවසේ පේනවා අනේ මෙච්චර කල් පුදුමයි මේ ශරීරයේ කෙලින් තිබෙක මේ දකුණෙන් ගන්න වැඩ ටිකත් අතට දීලා තියෙන නිදහසත් බලනකොට අසාධාරණයි. වමතෙන් වැඩ කරන නිසා දකුණ නිකන්. ඉතින් මේ දෙකේ බලනකොට හුස්ම ඔය හුස්ම හුඩු දෙකයි තියෙන්නේ. මේ දෙකෙන් එකක් වැඩ කරනවා දෙකම වැඩ කරනවා කියන එක. ඒක සමහර විටක කියනවා මේ ඉරනගලා පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට නාඩිය මාරු වෙනවා. සූර්ය නාඩිය, චන්ද්‍ර නාඩිය කියලා ඒ මාර්ගයේම අනුව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරෙන් එක එකට ටච් වෙනවා. අපේ නාසයේ අග රොම්බසේ ආකාරය තියෙන ඉවරය. ඒ රොම්බසේ හතර කොන ධාතු හතර තියෙන. ඒ ගන්න හුස්ම හැටියට වම් පැත්තෙන් හුස්ම ගන්නවා නම් අපි චන්ද්‍රයාට සම්බන්ධ වෙනවා දකුණු පැත්තෙන් හුස්ම ගන්නවා සූර්යයට සම්බන්ධ වෙනවා ඒ නිසා උෂ්ණත්වයේ සීතල අණු තියෙන අපේ වාපිච්චෙන් දේවල් මීර නැගීමත් එක්ක වෙනස් වෙනවා. ඉතින් ඒක හොඳට බලන්න ඉන්නවනම් Tamanට විතරයි කරන්න පුළුවන්. Tamanගේ මූඩ් එක කියන්න පුළුවන් උෂ්ණ වදින තැන. ඒ නාස් පුඩු අනුබුද්ධ ජානංශේ නිදා ගන්නකොට දකුණු ඇලෙන් තමයි නිදා ගන්න. ඒකට වංගනාලි වංගනාශය තමයි ඇරලා තියෙන්නේ. ඒක හැම වෙලාවෙම ඡන්දයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හැම දකුණ හීන ඔක්කොම ශරීරයේ පොසිෂන් එකේ හැටියට තියෙන කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා. ඉතින් ඒ වතර තියෙන මා බුදුමාකාර සම්බන්ධයක් අපි තාම මේ මැෂින් එක අත ගාලවත් නැහැ මේක බොත්තා මේ හෑන්ඩ් බුක් එක නැතුව බොත්තා මිරික මිරික ඉන්නවා අරක ගහනවා මේක බලනවා මේක බලනවා මේක බලනවා එක එකටවත් හෑන්ඩ් බුක් එක හම්බෙලා නැහැ තාම මේ අන්තිම සොෆිස්ටිකේටඩ් මැෂින් එකක් දැන් දැන් දැන් අලුතෙන් ගත්තොත් මේ වගේ මැෂින් එකක් ඊට වැඩිය ලොකු හෑන්ඩ් බුක් එකක් දෙන එක එකක්වත් කියවනවා අනිවාර්යයෙන්ම නැගලා ගැව්ව චොස් කරලා ඉවරයි ආයෙත් පස්සේ මේ මැෂින් එකත් ඒ වගේ නිසා හොඳට බලන්න ඒකේ හැම ලෝකේ තියෙන හැම වැලි කැටයක්ම ලෝක චන්ද්‍රිකා මේ ලෝකේ තියෙන හැම විශ්ව දෙයක්ම මේකත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ අහන්න යන්න එපා තවදුරට පරිශන කරන්න කියලා කියයි. මේ ප්‍රශ්න මිටික් තවත් අද තියනවා. ගැටළු සංවාසනේ භාවනාවට කෙලින්ම සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මට භාවනාවේදී එදිනෙදා ජීවිතයේදී තදින්ම අනාත්ම ස්වභාවය දැනෙනවා. සිත මට කිසිම පාලනයක් නැතුව ක්‍රියා කරන බව පැහැදිලියි. මට මගේ සිත ගැනවත් පාලනයක් නැති විට අනිත් මිනිසුන්ගේ ස්වභාව ධර්මයේ මට ඕන විදියට නැති එක ගැන මට මම සැලෙන එකේ තියෙන නිෂ්පල භාවයෙන් මට භාවනාවක්. එදිනදා ජීවිතයේ සෑහළු කරගන්න උපකාරී වෙනවා. මගේ සිත බාහිර දේවල් වලට එළඹෙන්නේ නැති දුක විඳිනා යනවා. එයත් හිතේම අනාත්ම භාවය නෑ. භාවනාවේදී හිතනවා කියලා කියන්නේ ඉතින් වෙන ක්‍රියාවයි. ඒ කියන්නේ නොසෙලී ඒවා ප්‍රබල නික්මෙන් දැනගෙන මූල කර්මස්ථානයකට හිතගෙන එකයි කරන්න තියෙන්නේ කියන්නේ තේනවා. හිතනවා කියන්නේ දැන දැනම කල්පනා කිරීමයි. ඒකට මම ඇත්තටම කරන්න කැමතියි. ඒක නොවන්නේ ඉතින් අනාත්මව. නමුත් ප්‍රමුඛ ඒ බව දැක්ක විට මට ඒ ඔස්සේ කල්පනාව යන්නේක නතර කරන්න පුළුවන්. අරගලයේ නාට්‍යමානව ඒ වැඩක් නැති වැඩක් කියලා තේරෙන නිසා කල්පනා ඔස්සේ හිතේ අනේක නැවතෙනවා වැඩසටහනේ ඉතුරු දවස් දෙක තුනම මේ ප්‍රෝණුගත දුරට යන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයේ සතිය ගැන සතිය ආත්මයයි එක විටම මේ මොහොතේ කරන පවතින දේකටයි සිට යන්නේ නිතරම ඉබේම බව දැනේ නමුත් බොහෝ විට සතිය සම්පූර්ණයෙන්ම පාළි පවතින දෙයක් බවක් හැඟෙනවා ඒ මට හිතාමතා තේරෙන්නේ කොච්චර වෙලාවක් කොච්චර ගැඹුරින් ආදි වශයෙන් පාලනය කරන ඉවරින් වෙනවා. සත්‍ය සාසිතේ අනාත්ම භාවය පැහැදිලි කරගැනීමේ ඉල්ලා සිටිනවා. මේක පරීක්ෂා කරන්න තමයි අපි උපේක්ෂා අරමුණක් කරගෙන මධ්‍යස්ථ අරමුණක් කරගෙන නොමිලි හම්බෙන අරමුණක් කරගෙන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් කරන එකට සත්‍යයට බාර දෙනවා මේකත් එක්ක ඉන්න කියලා. ඒක අපිට බලා ගන්න පුළුවන් ඔය හිතේ තියෙන අනාත්ම භාවයයි සතිය මේ මෙහෙවන ගතිය අතර වැඩ කරන හැටි ඒ නිසා අපි කල්පනා කරන්න ගත්තොත් අපි අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ අපිට පදනමක් නැහැ ඒ නිසා මේ ඔක්කොම තියෙද්දී ආනාපානෙ වගේ වම දකුණ වගේ බිම්බි මැකිල වගේ මධ්‍යස්ථ අරමුණට හිත දාලා අභ්‍යාසය කරන්න. එතකොට ඕක ලස්සනට පැහැදිලිලා හිටිනවා. ප්‍රශ්න කියන්නේ කීයද කීයද උත්සාහ කරන දා එකක් දෙයක් කර ඉවර කරන්නේ නැත්නම් මේ ඇරියස් වලට යනවා. දැන් සාමාන්‍යයෙන් මට ආස්වාස ප්‍රාස්වාස කියන්නේ කර්මස්ථානයේ නොකඩවා විනාඩි 3ක් පෙරහැර. ආස්වාස ප්‍රාස්වාස කරන අතරතුර සිතුවිල්ලක් පැමිණේ ඒ පැමිණීම විසේ අනුගමනය ඒ පිළිබඳව වැඩිපුර මෙහිතා නැවත කර්මස්ථානයේ වෙති දියුණු කරේ. මම පහත් සඳහන් අධ්‍යක්ෂ දෙක නිරීක්ෂණය කරමි. සම්පූර්ණ සිතුවිලි යන්නේ 1 දීපමත් සුළු කිරියක් ලෙස බලා සිටින්නාසේ දැනේ. විද්‍යාවක් මෙහි සිටිය හැකිය. එවිට ආශ්වාස ප්‍රශ්වාස කිරීම පවන දැනේ. දෙක තාත්වික ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණේ පටන් නොගෙන කෙලින්ම ඉදිරියට දැකීම එනම් සිතුවේ නොයම නිරීක්ෂණය කෙරෙමි. එසේ සිතුවේ නවතා දැමීම යෝග මාර්ගයේද මේ පැහැදිලි කර දෙනුම් කරනවා නිවාසිතෙමි. මේ දෙකේම අවධානයේ සුදු ටිරේසියා බලහන් හිටියත් පටන් ගන්නකොටම ආනපාන නැතුව බලහන් හිටියත් අවසානයේ වෙන්නේ ආයෙසරයක් ආනපානින එක තමයි. ඒ නිසා මේ ජවනිකාව ඉවර වෙනකම් බලපු නැතිකේ දෝෂය තියෙන්නේ පටන් ගන්නකොට හම්බුණත් උපයගෙන ලැබුණත් මේ විවේකයක් ඒ විවේකයේ අවසානයේ මොකක්ද කියලා පරීක්ෂා කරන්න. එතකොට පාර පෑදෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අනුදැස්ම පහහය අතර පාඩම් බාහුවෙන් වීදිනුලට ප්‍රශ්න කෙරේ. අවධානය යොමු කරගෙන සිටියෙමි. ඒ මුදින්දේ ශරීරයේ වැඩි විය අතර එමෙ ශරීරයේ කුඩු කන්න වෙනි වේදනාවක් දැනෙන. වේදනාව හිතේ මුලින්දේ හිතින් මුලින්දේ දැනෙන. එක්වර ඉස කසා නැවත මගේ මූල කර්මස්ථානයේ හිතේ වේවි. එවිට තදින්සේ බුදු අනිත්‍ය අතීතයේ සානාගත මතකයක් විශ්ලේෂණය. එවිට මම මෙතන යන්න සිහිපත් කෙරෙමි. එවිට හුස්ම දෙස බලා සිටියෙමි. අතිශයේ මෝන් දෙක මාරු වින්‍යාසයේ හුස්ම දැනීම හුස්ම ගැනීම පහසුය. එවිට මම මෙතන යන්න යන්නේ. එසේම මම ඇසෙන් බැලුවට වෙලා පහයි තුනයි ඒ උපන්නේ. ඉන්පසු මම ශරීරයේ දැනුම් වැඩි බව දැනේ. දෙවනතාවගේ පාරයක් භාවනා වෙන්නේ ඉතා තද මුහුණත භාවයක් සහ පාළුවක් ඇති විය. මට ආසනයේ වෙනස් මම ආසනයේ වෙනස් කරන්න බැරිවෙමි. තවද මුහුණත බව අනුමෝදි. එම නිසා මම කාමරයේ ගොස් නින්දට වැටුණෙමි. නැවත පරයන්ක භාවනාව කරන අවස්ථාවේදී තදින්සිය මාරෝපු ශරීරයේ තට්ටම් කොටස අපේ වලින් කොටසේ තිබෙන බවකුත් දැනෙන. මේ දෙවන භාවනාව භාවනාවේ මේ දෙවන මේ භාවනා වාරය අවසන් වේ මම හිතන්නේ. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය පතමි. මේ වගේ ඉවරයක් දැකලා නැහැ. අර වගේ අරමුණක් ඇති නැති අමාරු වෙන නිදිමත ඔක්කොදිම <clears throat> මගදී නතර කළා. ඒක තමයි ඉතින් ආධුනිකයෙක් හැටි. කොයි එක ප්‍රශ්නයක් නැහැ. ඔබ ඉවර වෙනකම් යන්න අරින්න. ඉතින් ඉවරන යනකොට ලොකු පාඩමක් දීලා යන්නේ. අපි කිසිම දෙයක් ඉවරනකම් ඉන්නේ අපි අතරමැදි හරස් කපනවා. ඉතින් එතකොට අපිට චිත්‍රය බලා ගන්න හම්බ වෙන්නේ ඔය ඉන්න දේවල් අතර ඒව අතර සම්බන්ධකම් තියෙනවා. ඒ සම්බන්ධතාවය පැහැදිලි වෙන්න නම් ජවනිකා ඉවරනකම් ඒ තරංගේ ඉවර වෙනකම් බලන්න ඕනේ. අවසානයේ බලන්න ඉවසින් නැතිකම තමයි අඩුපාඩු වල තියෙන්නේ. යෝගාසනයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ඍජුවම භාවනාව සම්බන්ධ වෙනව සතිය පුරු කිරීම නිසා සිදුවන බව සිතන නිසා රැඳේ දෝ සිදුවි දෙකක් සහ දේශනා වේගෝ සිදුවීමක් වශයෙන් සිදුවුණා මෙසේ වාර්තා කරමි නින්දේදී ඉරියව් මාර්ගයකට මනස අවදිවි සතිය නිස බලාගෙන ඉන්න බව තේරුණා මේක මම සිහියෙන් කරන දෙයක්ද නැත්නම් සිහියෙන් කරන දෙයක්ද කියලා සැකයක් ඇති වුණා එහෙම හිතනකොටම නෑ මම සිහියෙන් තමයි මේ හැරෙනවා දෙකනවා නෑනවා බලාගෙන ඉන්නේ කියලා පිටට වැටුණා. මෙහෙම වැටුණ ගමන් ෂා මම හරි දෙන්නා ෂෝක්නේ මෙන්නෙන් සතුටක් කියලා විතර මාන්නයක් ආවා. මාන්නයක් මාන්නයක් කියලා ඒවා පස්සේ පිළිල මෙනෙහි කරනවා මතකයි. මෙන්නෙට වැටෙන මොහොත මතකයක් නැහැ. නමුත් මනස ඇහැරෙන්නේ ඉරියව් මානෙ කියලා මතකයි. මේක හතර සැරයක් සිදුනා. දෙක එමගින් දෙවියන් කකුලේ ඇඟිලි පොළොවට වැටගෙන එන එකට සතිය පිටුනා. ඒ වෙලාවේ ඉන්දියාව මනමිණියක් වගේ සම්පූර්ණ බුදියාගේ උරුපේ යටට ඉන්න බව වැටුණා. මේ ගිරිය මොකද මුගේ විශ්මුලට නැතිව වෙදී ඇඟම වලලා නැතිවලා ගියා. මම සතුටක් එපොළ බව මතකයි. මට නින්දට වැටුණා මතක නැහැ. මේ විදිහට විජයක් දැස වාර දෙකක් එන අකුරේ බොහෝ සංකාරයක් වෙනවා මිසරේකුත් අනුකූලයක් නැතිවෙනවා සැරේකු වාර හතරක් සිදුණා. තුන ඊයේ දේශනාවේදී බැංක් අවස්ථාවක් සිදුණා. බැංක් එකට ගියාට මට පෙනෙන්නේ මම නැවතත් ස්වාමීන් වහන්සේගේ කටහඬට සතුටක් වුණා. එතකොට තමයි තේරුනේ ඊට කලින් මගේ මොලේ බැංක් එකක් කියලා. ඇස් දෙකම ඇරගෙන හිටියට මම පුදේ දැකලා නැහැ. අනුකූලයක් ඇහිලක් නැහැ. මම ඊළඟ පුදේ සොයාගන්නත් නැහැ. ඔච්චර උත්සාහ කළත් ඒ වෙලාවේ මට මොනවද මොනවද ඉක්මනට කියලා මට මතක් කරගන්න බෑ. සමහරවල් සාමාන්‍යවස මට මේක මොනවද පැහැදිලිවන්නේ නෑ. මේක මට ඉඳලා මේකයි සිද්ධි වෙනවා. සත්‍ය දුර්විනා කියලා සතුට වෙනවා ඇත්තටම දවල් දින රැය දින වලදී කියලා පොඩි චිකිත්සාවක් තියෙනවා. මේ චිකිත්සාව නිවැරදිව උපදෙසක් වෙන ඉතාලි වහන්සේගෙන් නිරෝධ සුවය ප්‍රාර්ථනා කරමි. උදාහරණයක් සරුවචනanse කියන්නේ භාවනා කරන්න කැලේකට ඵලයල්ලා කියලා. ගෙදරක දොරක හිටියනම් තොවිල් නටයි ගෙදර ඉන්න මිනිසුන්ටත් කචල්. එනිසා කැලේකට ඵලයක් ගහක් මුඩ ඵලයක් කවුරුත් නැත්නම් විල පිස්සු කියලා පාන. පිස්සු කියනකොට අපි වගේ පිස්සු හිටියට ගහනක් නැහැනේ. නිසා ඕම තමයි ඕක කරන්න ගියාම ගෙදරක දොරක හිටියනම් සම්බන්ධකම් තිබුණා නානා ප්‍රකාර ප්‍රශ්න. ඒ නිසා අපි හිතේ මට්ටම තේරුම් ගන්නකොට අපිට අපි නොදන්න නොහිතපු විශාල ශේෂ්ත්‍රයක තුල තමයි සත්‍ය තියෙන්නේ. ඒක හුඟක් ගුරු දෙයක් කුප්ත දෙයක්. එන්න පාන්නේ තුර දෙයක් වගේ තමයි පේන්නේ. නමුත් ඒක වසංගනේ ඉන්නේ ඉන්න කවදාකවත් ගුණයක් වෙන්නේ නැහැ. මේකට එළිවෙන්න අරින්න. මේකට සද්ධාව අරගෙන යන්න, සීලය අරගෙන යන්න ඕන වුණා සීල කැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කඩා ගන්න එපා. පුළුවන් තරම් සතිය දාලා බලන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් හිතේ උඩ තට්ටුවේ යටි තට්ටුවේ දෙකම. කුසලයක් අකුසලයක් ප්‍රත්‍යක්ෂයෙන් කිසිදයි උදාහරණයක් ගැන කරුණාවෙන් පහදා දෙන්න. උපවංශයේ නිකුත් නිරෝධස් දෙලේවා. ඉක්මන් කරන්න ඕන නිසා මම මේ කියන්නේ අටසිල් දකින්න එක නම් දසසිල් දකින්නවා නම් කුසලයක ඉඳලා අධි කුසලයට ගියා එච්චරයි. ගෞතම ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ භාවනාව ගැන නෙවෙයි නිවන් මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධයයි. මේක මම මේ අවුරුදු 10කට පමණ කලින් සතිය ඉදිරියෙන් තබාගෙන භාවනා කිරීමේ කමටහන් ලැබුණා. ඒ වගේ ගුරු ස්වාමීන් වහන්සේ අපවත් වීම නිසා මට ඒ ක්‍රමයේ දිගටම භාවනා කිරීමේ යන අවස්ථාව ලැබුණේ නැහැ. පසුගිය අවුරුද්දේ තමයි ප්‍රාණුදී වගේ සිතේ කියන්නේ පෙරක් නෑවෙන් පෙරක් නිසා මගේ භාවනා ජීවිතය තමයි ප්‍රබෝධයටපත් වී දැන් අවුරුදු 10කට පසු මට සතිය ලැබී තිබෙනවා. උනත් ප්‍රබෝධයක් සත්‍යාවක් යන්නක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ මුලින් ගැඹුරු ධර්ම සත්‍යයේ ඕනෑම කෙනෙකුට වඩන්න පුළුවන් දේ අපි ලබා දෙන්නේ ඔබවහන්සේ වෙන අපට තියෙන ගැළපෙන සුපරිස් දෙන බුදුසමින් වහන්සේලා කැමතියි මම ලැබුණු මනුෂ්‍යත්වයේ ආශ්‍රයය නිවන් මාර්ගයේ ගමන් කරන ඉතින් ලෝකෝත්තර කෙනෙක් වෙනවා ඔබවහන්සේ පිළිදේශනා කළ ඔබවහන්සේ කලින් දේශනා කළ ලෙස මනුෂ්‍ය ස්වභාවය අනුව අධ්‍යක්ෂකමට ගොඩනැගුණු ඕනෑකම මොටිවේෂන් එකක් ලැබී තිබෙනවා. මට ඒ මොටිවේෂන් එක සතිය අධ්‍යක්ෂකමයි. මොටින් මොට පරයන්කේදී සක්මනේදී එදිනදා ජීවිතයේදී සතිය ප්‍රයත්නවල කරන උත්සාහය ඒ වෙනස් වෙන අයුරු එම අත්දැකීම තුන එකට එකක් වෙනස් වෙන අයුරු දැකීම ඉතාම එක්සයිට්මන්ට් මොටිවේෂන් එකක්. අනුගේ අවුරුදු ගණන් කරන ජීවිතයේ සතිය ධර්මයේ මුලින්ම ඇවිත් ගිහින් තිබුණේ නැහැ. මුවන් මාර්ගයේ ගමන් කිරීමට පෙළඹීම මාර්ගයේ ලැබීමේදී කර්ම සකස් වන අනුව ඉදීමෝදයක් ලෙස නමුත් අදිෂ්ඨානයේ හා වීර්යයේ මාර්ගයේ යන්න පුළුවන් වෙනවා. මෙලොවට මම සතියව ප්‍රත්‍යක්ෂයි. සතිය වශයෙන් මාර්ගයකට මම අවතීන අවස් සතිය වැඩිමේ මාර්ගයට මම අවතීනයි. ඒකට මම අවතීන කරගන්න මේ මාර්ග සතිය ප්‍රත්‍යක්ෂයි කියලා සිතනවා. මම සතිය බෝධකේ සතිය වැඩිවීම තමයි කරන්නේ ඉන්නේ යාමට උපදේශයක් ලබා දුන්නේ ඊළඟට ඔබවහන්සේ ඥානසත් ලැබේවා. ඔය දැන් තියෙන එකටම නිවන කියලා හිතාගෙන යා part time නේ full time දාගන්න එකයි තියෙන්නේ. එච්චරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුදායක වසරක් පමණ කාලයක් සිට ආනාපාන සති පරියන්කයක් මාස 5කට පමණ සිට කායික කායික සිහිනය ප්‍රාර්ථනා සිදු කරයි. දැන් සත්‍යයේ පිළිපදින පරියන්ක භාවනාවේදී කොහොමද පිළිපදින සිට කුඩා ගෝලයක ප්‍රමාණයෙන් යම කය නිවිකරන උඩුකය හරහා නිරට ගොස් මොනේ නාස පේශී නිරට අදින එළියට ගිය වාක්‍යයෙන් ඒ එම මේ ඒ ඒ සමග අරෝපේ තිබුණා බරගින් ගියක් නෙමෙයි ගැලුණේ ගියක් නෙමෙයි රසීතු ගියක් පොදුරක් නෙමෙයි මේ වචන වලින් ප්‍රකාශ කරන ඉදන් කීතන සෑහෙනවා මොකද අවස්ථාවේදී ඊට සිද්ධිනා සංගය සෑහෙන ස්වභාවයේ අදටත් අත්වෝ තිබුණේ තවද පරියන්කේ පොදු අවස්ථාවේ සිට මේ ගමනක් පරණ ඇතුළත මා පෙර අවස්ථාවේදී අත්වෝ ප්‍රතිමත් ස්වභාවයේ පත් වෙන ආස්වාසිය හා ප්‍රාස්වාසියට relaxing. We are relaxing senior people and people in a movement that I be permissible. තවද ඩාගයක් පමණගේ පසු දෙයක් පෝරණයක් ශක්ති ධනාවක් ක්‍රියාත්මක වන බවක ඒ දෙයක් කියන විදිහට බවක දැනේ. සිතුවිලි ශබ්දනා වේදනා දෘෂ්ටියල දැනුමද ඒ ඒ මේ සමානයේ කිසිම බාධාවක් නෙවෙයි. අනේ ඒ සියලු දේ සබලා සිටින අතර කිසිම නිශ්චය කරන්නේ නැහැ. තවද ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරන විට ඒවන්ලා ඇසෙන ස්වභාව ඊට ස්වභාවයක් තිබෙනවා. එනම් රාත්‍රී නිින්ද යාමේදී නිරායාසී ආශ්වාස ප්‍රශ්වාසයේ සිහි පිටයි. එවදින රාත්‍රියේ භාවනා රැස්කෑමෙන් පසු නිින්දේ අවස්ථාවේ ඒ භාගයක් පමණ ආශ්වාස ප්‍රශ්වාසයේ සිහි පිටුවේ. මේ නිරායාසී සිද්ධ වෙන්නේ ඇඟෙන් පිටට යන බවකු ශරීරයේ තදගතියට වැඩි ඉන්දු ඡායේ කිරිවත් නැති බවකු දැරි ඒ කම්මේ ඒ විශේෂිත එළියට යම් දහරාවක් යන දීප වේස් යන ගමන් කරන බවකු දැනෙන හැකිතාන් සංක්ෂිප්ත හිත අධ්‍යක්ෂ මුස්තේ කිරීම උත්සාහ කළද දීප සටහනක් ලැබීම සිදුවී පිළිබඳව වහන්සේගේ සමාවාදිනත මගේ යම් වදකටම කම්පාවෙන් නිරෝධ කර දෙමින් ආයේ සිටින ඔබ වහන්සේ නිරෝධ සුවය දේවා. මේගේ සුසී සත්‍ය වීමට ලැබුණා නම් ඒක ප්‍රകൃති දෙයක් නම් ඒක දැනගන්න පුළුවන් එක නැවත නැවත ලැබෙනවා. නැවත නැවත ලැබෙනට අරතරම්ම උද්වේග කරන්නේ නමුත් ඒ પરම්පරාව පේන්න පටන් ගන්නවා. ඒකෝර තමයි කරන්න තියෙන්නේ ආයශ්‍රය ආධුනිකෙක් වාගේ වෙලාවක ලැහැතිලා ආශාස් ප්‍රසාජී හිත දාලා මෙහෙවීමක් නැතුව තමයි මේවා සිද්ධ වෙන්නේ මෙහෙවීමකින් කරන්න ඕනේ භාවනාව. කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා බොහෝම ඉක්මනට ඒක කරන දේ කරන දෙයක් වඩපත් වෙලා ඔගේ අත්දැකීමට එන්න පටන් ගන්නවා. මේ අත්දැකීම් බාර වැඩි වෙන්න වැඩි වෙන තමයි අපිට තේරෙන්නේ මේක බුද්ධියට සින්න වෙලාද එහෙම නැත්නම් මේක අපිට අනායාසයෙන් ගන්න පුළුවන් එකක්ද කියලා. ඒ නිසා මේකට කියන්නේ වශී කරනවා කියලා. ලැබිච්ච දේ නැවත නැවත ලැබීමට අවශ්‍ය කරන හේතු කාරණා සලසලා දෙන්නේ. එතකොට ඒක නැවත නැවත ලැබෙනවා නම් Tamanda හිතා ගන්න පුළුවන් පෞෂත්ව වෙනසක්. කුචර්ජකම් වල වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කිය. ඉතින් ඒක වුණත් මේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ප්‍රකාශ කරන්න පුළුවන් ඉන්නේ බොහෝ කලක් ඇසුරු කෙරුවොත් පමණයි කියලා. හදිසි වෙන්න එපා. ඒක නැවත නැවත වෙන්න දෙන්න. ඉතින් ඒකට අනුග්‍රහ කිරීම තමයි මේ පුද්ගලයා විසින් කළ යුතු දේ. ඒක සාසනික අනුග්‍රහයක්. Tamanda සාසන දෙකටම වෙන අනුග්‍රහයක්. ඉවරයි. අපි විනාඩි 19ක් මේ ඔර්ලෝසු ඇටියට මේකේ 15ක් මගේ ඔර්ලෝසු ඇටියට තව එකක් වැඩි වෙලා අරගෙන තියෙනවා ඕවර් ටයිම් පේ කරනවා පස්සේ අපි මෙතනින්ලා විනාඩි 45ක් විතර කාලයක් තියෙනවා අපිට සක්මන් පරියන්ක සක්මන් භාවනාවක් කරන් අපි නැවත හතරට එකතු වෙනවා අපේ පරියන්ක භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපේ දීර්ඝ ධර්ම සාකච්ඡාව સમાપ્ત වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.